සූදානම් වෙන්නේ ශනිදා සන්ධ්‍යාවේ සිග්නිතා සපුව වැඩසටහන ආරම්භ කරන්නට සෙනසුරාදා සිග්නිතා සපුව තුල ඡණ්ඩා සාධාරණ ඥානයන් පිළිබඳව කෙරෙනා වූ විවරණය මාසයකට වැඩි කාලයක් පුරා ඔබට ලං කරමින් ඒ උතුම් වූ ගුණයන් පිළිබඳව සිහිපත් කරන ධර්මදේශනා මාලාවේ මහා කරුණා සමාපatti ඥානය ඇසුරේ තමයි අද මේ දේශනාවත් ඔබට සමීප කරවන්නට අපට හැකියාවක් ලැබී තිබෙන්නේ. ඉතින් සෙනසුරාදා සිටනේ තසපුව ආරම්භ කරන මොහොතේ ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිටනේ තසපුවට සුපුරුදු විදිහටම ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්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 මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිට්නිත අසපුවට සුපුරුදු විදිහට මාසිකව දායකත්වයෙන් එකතු වෙන දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ පින්වත් කලමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් තාම ශ්‍රද්ධාවෙන් සහභාගී වෙනවා. ඉතින් අපි ඒ දායකත්වයේ අරමුණු සියල්ලමත් සඵල වෙන්නට කියලා මෙත් සිතින් සෙත්පතමින් ආශිර්වාද කරමින් පින්වත්නි ඔබ හැම දිනාටමත් යහපත සැපත සැනසෙල්ලම ප්‍රාර්ථනා කරනවා. අද කවුරුත් මේ කතා කරන්නට සූදානම් වෙන්නේ මොන මාත්‍රිකාව යටතේද කියන එක ගැන දන්නවා. අපි ෂඩ අසාධාරණ ඥාන එහෙම නැත්නම් බුදු කෙනෙකුට විතරක්ම තියෙන කිසිම රහතන් වහන්සේ නමකටවත් නැති සුවිශේෂ වූ ඥාන හයකින් හතරවෙනි ඥානය වන මහා කරුණා සමාපatti ඥානය මාස ගාණක් පුරාවටම කොටසින් කොටස සාකච්ඡා කරමින් එන බව පින්වත් ඔබ හැමදෙනාම දන්නවා. පින්වත්නි අද දවසට નિયમિતව තියෙන්නේ තණ්හාව පිළිබඳව සාකච්ඡා කරන්නට තියෙන සුවිශේෂ කාරණා අටක්. ඉතින් මේ අටම එකට එකතු කරලා කතා කරන්නට කියලා අපි කල්පනා කරේ. පින්වත්නි, පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ඇසුරින් කියා දෙන බව ඔබ දන්නවා මේ කාරණා සියල්ලම සාරිපුත්ත මහරහතන් වහන්සේ විසිනුයි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ දේශනා කළේ. සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුල ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ විස්තරාත්මකව තේරුම් කරලා දීලා තියෙනවා සමහරලාට ඒක බොහොම ගැඹුරින් තේරුම් ගන්න තියෙන්නේ ගැඹුරු කාරණා සහිතව ඉතින් බුදු ගුණ ගැන පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සඳහන් වෙන ඒ අපූර්ව අනන්ත විස්තරාත්මක ගුණ සියල්ලම පින්වත්නි ජීවිත කාලෙම කතා කරලවත් ඉවර කරන්න බැරි තරම්. චරටම මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ දේශන සියල්ල මහ පුදුම වටිනාකමක් තියෙනවා. ඔබ බලන්න මේක ඥානයක්. මහා කරුණා සමාපatti ඥානෙ විතරක් අපි දැන් මාස ගානක් තිස්සේ කතා කරන්නේ කොටස් කොටස් කොටස්. ඉතින් තෙසැත්තෑ ඥානම ඥාන 73ම විස්තර කරනවා නම් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන බුදුගුණ ටික ජීවිත කාලෙම කතා කරලවත් ඉවර කරන්න බෑ පින්වත්නි. එච්චරටම සුවිශේෂ අනන්ත බුදුගුණ මෙහි ඇතුළත්ව තියෙන්නේ. අපි අද දවසට සාකච්ඡා කරන්න નિયમિત වෙච්ච කාරණා මොනවද කියලා බලමු. රාග, ద్వේස, මෝහ ජටා ජටිතෝ ලෝක sannivaso තස්ස නත්තඤ්ඤෝ කෝචි ජටං විජ තේතා අඤ්ඤත්තරමයාති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්තේසු මහා කරුණා ඔක්කමති මේ ලෝකයා රාග දේශ මොහ වලින් ගැට ගැහිලා මැහිලා ගිහිල්ලා මැහුමකින් ගැට දදා මහනකොට පින්වත්නි ඒ ඒ මැස්මෙන් මැහිලා ගිහිල්ලා එකට එකතු වෙලා ගැට ගිහිලා ලිහඬ අමාරු විදිහට ගැට ගෙහිච්ච දෙයක් හා සමානයි මේ රාග දේශ මොහලින් ලෝකයා විලිලා ගැට ගැහිලා තියෙන විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා උන්වහන්සේට සම්බුදු හදවතේ පහළ වෙනව මහා කරුණාව මේ ලෝකයාව මේකෙන් විජටේතා මේ ගැටෙන් ලිහලා දාන්න අඤ්ඤත්‍ර මයාති මං හැර වෙන කවුරුවත් නැහැ කියන එක දකිනවා. ඒ දකිනකොට පින්වත්නි උන්වහන්සේට මේ ලෝක සත්වයා ගැන මහා කරුණාවක් ඇති වෙනවා. එතකොට ඒ විදිහටම පින්වත්නි මේ ලෝකයාගේ තණ්හාව අවසානයක් නැති තරමට මේකේ කොනක් නොපෙනෙන විදිහට බැඳිලා ගිහිල්ලා තියෙන විදිහ දකිනකොට උන්වහන්සේ තුළ මහා කරුණාව ඇති වෙනවා. ඊළඟට කරුණාවන්ත මහා හදවතක් ඇති ඒ සම්බුදු හදමඩල තුල මේ මුළු ලෝක සත්වයාම තණ්හාව මහා ජාලයක් විදියට මහා දැලකට අහුවෙච්ච ස්වභාවයෙන් දකින ලෝක සත්වයාව තණ්හා ජාලය තුල ඒ දකින කොටත් පින්වත්නි බුදුරජාණන් වහන්සේට මහා කරුණා ඥාන ඒ ඥානයක් හැටියට මේක කතා කරන්නේ ඒ ඥානය උන්වහන්සේගේ හදවතේ ඇති වෙනවා ඊට පස්සේ මේ තණ්හාවට එකතු වෙලා තණ්හාවේ ගහගෙන යන විදිය දකිනකොට ඒ තුලත් උන්වහන්සේගේ සම්බුදු හදමඩලේ කරුණාව ඇති වෙනවා. ඊට පස්සේ තණ්හාවත් එක්ක බැඳිලා තණ්හා තණ්හා සංයෝජනෙන්න තණ්හාවත් එක්ක බැඳිලා එකතු වෙලා තණ්හාවත් එක්ක ඒ තියෙන බන්ධනය ලිහන්න බැරි බන්ධනයක් විදිහට උන්වහන්සේ දකිනකොට මේ ලෝක සත්‍යය ගැන මේක ලිහන්න ඉන්නේ මං විතරයිනේ කියන විදිහේ මහා කරුණාවක් ඇති වෙනවා පින්වත්නි. ඊට පස්සේ තණ්හා අනුසය විදියට තණ්හාව මේ ලෝක සත්‍යය තුළ සැඟවිලා පහර දෙන විදිය දකිනකොට ඒ තුලත් උන්වහන්සේට මහා කරුණාව සම්බුදු හදමඩල තුල ඇති වෙනවා තණ්හා සන්තාපේන තණ්හා සන්තාවෙන් තැවෙන එක ඒක තැවෙන තැවිල්ල දකිනකොටත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු හදමඩලේ මහා කරුණාව ඇති වෙනවා තණ්හා පරිලාහේන පරිඩයිහෙති මේ තණ්හාවෙන් දැවෙන එක දකිනකොටත් උන්වහන්සේට මහා කරුණාව ඇති වෙනවා. ඉතින් ওই කරුණු අට සමාන බොහොම සමානයි. හැබැයි මේවා එකින් එක බුදුරජාණන් වහන්සේ දකින්නකොට තැවෙන විදිහ, දැවෙන විදිහ, බැඳිච්ච විදිහ මේවා මේවා අර අපිට සමානයි වගේ තේරුණාට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ දකින විවිධ ක්‍රම, මේ හැම ක්‍රමයක් ඔස්සේම උන්වහන්සේට මහා කරුණාව ඇති වෙනවා. මේ තණ්හාවේ ආදීනවම තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. තණ්හාවත් එක්ක එකතු වෙලා ලෝක සත්‍ය විඳින ඒ දුක පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දකිද්දී උන්වහන්සේට ඇති වෙන කරුණාව කොච්චරද කියලා තියා උන්වහන්සේ දකින්නේ කොහොමද කියලාවත් දැනගන්න අපිට අමාරුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මට්ටමින් හරි බෙදලා විස්තර කරලා දුන්න නිසා අපි දන්නවා. අපි ඒ ගැන පින්වත්නි අපිට දැනෙන මට්ටම තුළ අපිට තේරෙන මට්ටම තුළ අපිට පේන මට්ටම තුළ අපි හිතන මට්ටම තුළ සාකච්ඡා කරමු. ඔබ දන්නවා මේ ලෝකයේ මිනිස්සුන්ට තණ්හාවෙන් විඳින පීඩනය මෙච්චරයි කියලා කියන්න බැරිව දැනෙනවා කොච්චරවත් ඒ දැනෙන දුක ලෝකයාට මේක තණ්හාව නිසාම විඳින දුකක් කියලා තේරෙන්නේ නැතිකමින් අවිද්‍යාවෙන් අපි ගිය පාර කතා කරපු විදිහට වැහිලා මේ තණ්හාවෙන් බැඳිලා ලෝකයා විඳිනවා මහා පුදුම පීඩනයක්. අපි ලස්සන උපමාවක් ගිය පාර ඔබට මතක් කළා අර හඳ එළිය තියෙන පෝයදා රාත්‍රියක ගංගාවක යූරේ ඉඳලා දීප මිනිස්සු දෙන්නෙක් වෙරි මතේම ඔරුවකට නැගලා එළි වෙනකම්ම බෝට්ටුව මේ ඔරුව පදිනවා දෙන්නත් එක් දාඩිය දාගෙන සින්දු කිය කියා අහස දිහා බල බල දෙන්නත් එක්ක එළි වෙනකම් ඔරු පැදලා එළි වෙනකොට වෙරිත් හිඳිලා බලද්දි පින්වත්නි අර ඔරුවට නැගපු තැනම තමයි චුට්ටක්වත් ගිහිල්ලා නැහැ එහාට. හේතුව වෙරිමතේ අර බැඳලා තිබුණ ලණුව ලිහලා නැහැ කියලා අපි ඔබට මතක් කරා. ආන් ඒ වගේ ලණුවෙන් බැඳිලා වෙරිමතෙන් වැහිලා ඉන්න තාක්කල් එක තැන පැදිල්ලක් තියෙනවා වගේ මේ සංසාරේ ස්වභාවය අපි ඔබට කිව්වා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අවිජ්ජාය නීවරණාන තණ්හා සංයෝජනාන කියලා මේ වැහිච්ච අවිද්‍යාව නිසාම බැඳිච්ච තණ්හාව විසින් මේ ලෝකියාව එක තැන අර කිව්වොත් එහෙම මඩෝනෝ. ආන්ගේ වෙහිච්ච විදිය ගැන ගිය පාර කතා කර දැන් අද තියෙන බැඳිච්ච විදිය ගැන කතා කරන්න. මේ දෙක එකටම අපි කිව්වා යනවා මේ අවිද්‍යාව ගැන කතා කරොත් තණ්හාව ගැන කතා කරන්නම තියනවා කියලා. පින්වත්නි, ලස්සන උපමාවක් තියෙනවා මේ ලෝකේ කාට හරි සංසාරයෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් එයා අම්මවයි තාත්තවයි මරන්න ඕනේ කියලා කියනවා. කෙනෙකුට සංසාරයෙන් නිදහස් වෙන්න ඕන නම් අම්මවයි තාත්තවයි මරන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ පින්වත්නි? මේ සසරේ යනවායි කියන්නේ ඉපදිපදි යන ගමනනේ. උපදින්නේ මොකක් නිසාද? දැන් මේ මුළු දුකම ජාතිපච්චය ඉපදීම නිසා. එතකොට ඉපදීම නිසානම් දුක තියෙන්නේ දුකෙන් මිදෙන්න ඕන නම් උපදින එක නැති කරගන්න ඕන. ඉතින් උපදින්නේ කවුරු හින්දාද? අම්මයි තාත්තයි නිසා. ඒ නිසා උපදින එකෙන් නිදහස් වෙන්න නම් අම්මවයි තාත්තවයි මරන්න ඕනේ. මැරුවට පස්සේ තමයි ආයෙ උපදින්නේ නැත්තේ. දැන් ඒ මොන විගඩක් කතාවක්ද කියලා මේක අහපු ආච්චිලා කියයි වෙන්. පින්වත්නි, සිත්නේ තසපේදී අපි ඔබට එහෙම විගඩම් කතා කියන්නේ නැහනේ. මෙතන හරි අපූර්ව කාරණයක් කියන්නේ පටිසම්පාදේ ඔය දුකට හේතු වෙච්ච ජාතිපච්චයා කියලා කිව්ව ඉපදීම නිසා කියලා කිව්වට පස්සේ තවත් ටිකක් උඩට බලාගෙන යනකොට හම්බෙනවා ඉපදීමට ආසන්නයේම තණ්හාව කියන වචනේ. මොකද තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති අන්න ජාති කියන ඉපදීම තණ්හාව නිසා ඒ තණ්හාවටත් හේතුව බලාගෙන ගියාම අවිද්‍යා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං ආදි වශයෙන් තණ්හාව දක්වා වෙනවා අවිද්‍යාවෙන් වැහිච්ච ටික අවිද්‍යාව සිට වේදනාව දක්වාම වෙහිච්ච ටික තියෙනවා. තණ්හාවේ සිට මේ ඔතන භවය දක්වාම ඉපදීම දක්වාම තියෙනවා බැඳිච්ච ටික. තණ්හාවෙන් බැඳිච්ච ටික. එතකොට මේ පටිසමුපාදයේ උඩ ඉඳලා තියෙන ඔක්කොම බැලුවම කොටසක් අවිද්‍යාවෙන් වෙහිච්ච ටික, ඊටු ටික තණ්හාවෙන් බැඳිච්ච ටික. මේක ප්‍රතිඵලයේ විදිහට ජාති කියන ඉපදීම. එහෙම නැත්නම් දුක කියන දරුවා උපදිනවා. එහෙනම් මේ දුක කියන දරුවාගේ උපතට හේතුනේ තණ්හා කියන අම්මයි අවිද්‍යාව කියන තාත්තයි. මේ දෙන්න තමයි අම්මයි තාත්තයි මේ සසරේ උපදින්න හේතු වෙච්ච. එහෙනම් මේ දුකෙන් මිදෙන්න ඕන කෙනා අම්මවයි තාත්තවයි මරන්න ඕනේ. කොයි අම්මවයි තාත්තවයිද මරන්න ඕනේ? අවිද්‍යාව කියන තාත්තයි තණ්හා කියන අම්මවයි. මේ දෙන්නාගේ කාර්යවේදී හොඳට බලන්න හිතලා අවිද්‍යාව තමයි වැඩ පටන් ගන්න. අවිද්‍යාව ඇවිල්ලා තණ්හාව මේ දුක නැමැති දරුවා බිහි කරන්න අවශ්‍ය තැනට හදනවා. එතකොට තණ්හා අම්මා විදියට එයා යාගේ කාර්යය කරන බන්ධනයත් එක්ක බැඳිලා. පින්වත්නි, දරුවෙක් බිහි කිරීමේ ආසන්නතම පුද්ගලයා වෙන්නේ ආසන්නතම චරිතය වෙන්නේ තාත්තයි අම්මයි දෙන්නගෙන් අම්මනේ. මොකද දරුවා බිහි කරන්න රෝහලේ නවතින්නේ අම්මා. දරුවව කුසේ වර්ධනය කරලා ලෝකෙට බිහි කරන්නේ අම්මා. ඉතින් ඒ නිසාම දුක නැමැති දරුවා ගැන දරුවාට හේතුව දුකට හේතුව මොකද්ද කියලා අහනකොට කියන්නේ දෙවෙනි ආර්ය සත්‍ය ගැන කතා කරද්දී චතුරාර්ය සත්‍ය තුළ දුක්ඛ දුකට හේතුව කියන තැන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකද්ද තණ්හාව. ඒ කියන්නේ දරුවා බිහි කරේ කවුද? අම්මා. කිව්වා වගේ. දුකට හේතුව තණ්හාව. හැබැයි තවත් එහාට බලනකොට තණ්හාවට හේතුවකුත් තියෙනවා. තණ්හාවට හේතුණා අවිද්‍යාව. ඒතර මේ අවිද්‍යාව ගැන දැන් ගිය පාර කතාවේ ඒතර දැන් අපිට තියෙන තණ්හාව ගැන කතා කරන්න. මේ තණ්හාව හටගත්තේ මොකක් නිසාද? වේදනාපච්චය තණ්හා. විඳීම නිසා හටගත්ත තණ්හාව. මේ මොන විඳීමද? පින්වත්නි, තණ්හාවක් ඇති වෙන හැම තැනකම යම්කිසි විඳීමක් තුලයි ඒ තණ්හාව විඳීමක් කෙරෙහි අවිද්‍යාසහගතව හටගත්ත වින්දනයකට තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. එක්ක එක සැප විඳීමක්, එක්ක දුක් විඳීමක්, එක්කෝ උපේක්ෂා විඳීමක්. ඔය ඕනම විදීමක් එක්ක ඇති වෙන සංහාව තමයි උපාදානයේ පැත්තට බන්ධනයේ පැත්තට ගියන්නේ. ඒ තුළ ඉතින් ඊට පස්සේ භවය කර්ම සකස් කරගන්නවා. මට මේ මෑත ඇහිච්ච එක්තරා සිද්ධියක් තියෙනවා පින්වත්නි. මේ සිදුවීම පිළිබඳව රටම දැනගත්ත සිද්ධියක් නිසා මේක අපි ධර්ම දේශනාවට මේ මාතෘකාවට කියන්නේ මේ මේ තණ්හාව කියන මාතෘකාව නෑන්නේ ඉතින් තණ්හාව ගැන කතා කරනකොට අපිට මෙතනදී මේ කාරණේ හිතන්න ගොඩක් දේ තියෙන නිසා මේක රටේ කවුරුත් ප්‍රසිද්ධව දැනගත්ත ප්‍රවෘත්තියකුත් නිසා අය අමුතුවෙන් අප්‍රකට දෙයක් නෙමේ නිසා මේ ගැනත් පොඩි නිකන් විමසීමක් කරන්න හේතුණා මට මේ ඊපෙරේදා ආරංචි වුණා එක්තරා සිද්ධියක් තරුණෙක් වහලයක් උඩින් ඇවිල්ලා උළු කැටයක් අයින් කරලා පෙට්‍රල් වක් කරනවා තරුණියක් නිදාගෙන ඉන්න කාමරේ ඇයගේ ඇඳට පාන්දර ජාමේ මේ පෙට්‍රල් ටික වක් කරන්නේ වක් කරලා ගින්දර දානවා. එතකොට මේ තරුණියගේ තාත්තා දකින්නකොට දරුවෙක්ව දැකලා නැහැ මහා ගිනි ජාලාවක් දැකලා තින්නේ මහා ගින්නක්. මේ සිද්ධිය ආරංචි වෙනකොටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මිනිස්සෙකුට පාඩුවේ නිදහසේ නිදා ගන්නවත් බෑනේ එහෙනම් කියලා. ඇයි මේ උළු කැටයක් අයින් කරලා අහසින් ඒ කියන්නේ ආකාශෙ සිට මේ Taman නිදාගෙන ඉන්න තැනට උඩ ඉඳලා වැක්කෙනකොට පින්වත්නි පෙට්‍රල් ටිකක් ඒ පෙට්‍රල් ටික වැක්කිරන සැනින්ම ගින්දරකුත් ඇවිල්ලා තමන්ව ගිනි ගන්නවා නම් ගිනි අරගෙන ඒ ගින්නේ මහා පීඩාවක් දුකකට ඇයපත් වෙනවා නම් ඇය කෙරෙහි බොහෝ දෙනෙකුගේ හිතේ අනුකම්පාව කරුණාව ඇති වෙනවා. තවත් සමහරුන්ගේ හිතට එනවා නෑ ඉතින් එහෙම මිනිස්සෙක් එකපාරට හිත නිකන් ඇවිල්ලා වක් කරන්නේ නේ මොකක් හරි තන ප්‍රශ්නයක් ඇති කියලා. ඊට පස්සේ ඉතින් ප්‍රවෘත්ති වල ස්වභාවය තමයි ඒකට ප්‍රශ්නේ හොයන එක. ඉතින් ඊට පස්සේ ඔන්න ටික කාලයක් ගියාම ඔකට ප්‍රශ්නෙට ඒ මොකද්ද හේතු වෙච්ච හේතුව කියලා අනාවරණය වෙනවා රටට. ඉතින් මේක විවෘතව රටට අනාවරණ වෙච්ච කාරණයක් නිසා මේ තුල පින්වත්නි මේ තියෙන අවිද්‍යාව සහගත ස්වභාවය වේදනා පත්‍ය තණ්හා කියන ඒ විඳීම් නිසා ආපු තණ්හාව ඒ නිසා ආපු තණ්හා පත්‍ය උපාදානං කියන උපාදාන වෙච්ච විදිය ඒ තුල උපාදාන පත්‍ය භවෝ කියන භවයේ සකස් වෙච්ච විදිය භවපච්චා ජාති කියන උපදින විදිය මේ සියල්ලම කතා කරන්න මෙතන හරිම මේ මේ කරුණු ගොනු වෙච්ච උදාහරණයක් තමයි අපිට ආසන්න සිදුවීම් අතර මේ තියෙන සිද්ධිය. ඒ නිසා අපි බලමු දැන් මේ විදිහට මහා අමනුෂ්‍ය විදිහට මෙහෙම පෙට්‍රල් වක් කරන්න නිදාගෙන ඉන්න මිනිස්සෙකුගේ ඇඟට වක් කරලා ගිනි තියන්න තරම් මේ පුද්ගලයාට මොනතරම් තරහක් වෛරයක් ඇද්ද කියලා බැලුවොත් පින්වත්නි දැන් මේ තරුණිය මේ වෙනකොට නිදියගෙන ඉඳලා තියන්නේ තමන්ගේ අම්මාගේ තාත්තගේ ගෙදර. අම්මා තාත්තා මේ තරුණියව එක්තරා තැනක ඉඳලා එක්කගෙන ඉන්නේ ආරක්ෂාව පිණිස. මේ සම්පූර්ණ සිද්ධිය අපිට දැනගන්න ලැබිච්ච විදිහට මේ තරුණිය මේ අයව ගිනි තියපු තරුණයාගේ ප්‍රදේශයට තමන්ගේ නිවසෙන් පිටත් වෙනවා ඒ දෙන්නා විවාහ ජීවිතය ගත කරනවා මංගලෝත්සව කිසි දෙයක් නැතුව. හැබැයි මංගල ඡායාරූපිකුත් අරගෙන. එතකොට ඒ දෙන්නගේ ජීවිතේ ගලාගෙන යන විදිහ තුල අපිට හිතෙනවා ඔවුන් බොහෝ සැප වේදනා විඳින්න ඇති මේ ආදර සම්බන්ධතාවය තුළ. ඔවුන් දෙදෙනා එක ගෙදරක ජීවත් වෙන්න පටන් ගන්නවා. තරුණයාගේ ගෙදරට එක්කගෙන ගිහිල්ලා. ඒතර මේ ජීවිතේ ගෙවිගෙන යන අතරේ මේ තරුණිය තවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. අන්නේ අනියම් සම්බන්ධතාවය ගොඩනගාගත්ත පුද්ගලයා දිහාගේ গিදරට දෙවනුවට මේ තරුණිය යනවා. එතකොට මේක දරා ගන්න බැරි වෙනවා අර පළමු පෙම්වතාට. එතකොට පළමු පෙම්වතා පිහියක් අරගෙන ඇවිල්ලා ඇයට එකපාරක් අනිනවා. ආන්ගේ පිහියෙන් තුවාල විඳලා ඒ තුවාල සුව වෙනකන් රෝහලේ හිටියට පස්සේ තමයි මේ අම්මයි තාත්තයි ආරක්ෂාවට ගෙදර එක්කගෙන ඉන්නේ. එතකොට පින්වත්නි අපි මේ වැඩසටහන පටිගත කරන්නට සූදානම් වෙලා ටිකක් දුර එනකොට අපිට ටිකක් බාධාකාරී විදිහට මේ වාහනයක් මොනවා හරි සින්දුවක් දාගෙන යනවා එනවා පාරේ. ඉතින් අපි පොඩි වෙලාවකට මේ ගීතය යනකම් නැවැත්තුවා මේ සද්දේ ගිහලා ඉවර වෙනකම්. මේ ගීතය යනවා පින්වත්නි මතකයන් ඔබේ මේ හිතේ දරාගෙන මොකද්ද දුක් විඳිනා මං ඔබගේ පළමු පෙම්වතා කියලා. මම මේ තණ්හාවේ ආදීනෝ ගැන කතා කරන්න ගන්නකොටම මේ මිනිස්සේ දුක් විඳිනවලු. එයා දුක් විඳිනවලු මතකයන් හිතේ දරාගෙන ඉතින් කියනවා මං තවමත් ඔබගේ පළමු පෙම්වතා කියලා. මට මේකෙදි මතක් වෙනවා මේ උළු කැටේ අයින් කරපු මිනිස්සයා මේ වගේ වෛරයෙන් මේ පලිගන්න එක ඇතුලේ ඒ මිනිස්සයා දුකක් විඳිනවා. ඒ මිනිස්සයාගේ දුක එයා පිට කරන්නේ ද්වේෂයෙන්, වෛරයෙන්. මීට කලිනුත් එයා පිහියකින් අනිනව ඇවිල්ලා මේ තරුණියට. එතකොට දැන් මේ තරුණයා අද හිරේ විලංගු වැටිලා මේ තරුණියට කියනවා වගේ නේද කියලා හිතෙනවා මේ ගීතේ. තවමත් මා ඔබගේ පළමු පෙම්වතා ඔබේ මතකයන් මං හිතේ තියාගෙන දුක් විඳිනවා. මතකයන් ඔබේ හිතේ තියාගෙන දුක් විඳිනවා. දැන් ඇයත් එක්ක එමින් වෙලිලා තමන්ගේ නිවසට එක්කගෙන ගිහිල්ලා මංගල ඡායාරූපිකුත් අරගෙන දෙන්න බොහොම ආදරණීය විදියට ජීවිතේ පටන් ගන්නකොට පින්වත්නි කොච්චර බලාපොරොත්තු තියාගෙන ඔවුන් ජීවිතේ පටන් ගන්නවද ඔවුන්ට ඒ ගෙවපු සුන්දර කාලය ඇතුලේ ඔවුන් සුන්දරයි කියලා හිතන ඒ ආස්වාද ජනක කාලය ඇතුලේ ඔවුන්ට මොනතරම් ප්‍රීති ජනකව සිහි කරන්න මතකයන් තියනවද මේ මතකයන් ඔක්කොම හිතේ ගොඩනගාගෙන ඔහු විවිධ බලාපොරොත්තු තියාගත ජීවිතයක සැනින් කඩා වැටෙනවා තමන්ගේ බිරිඳ තමන් මේ රැගෙන ආපු බිරිඳ තමන්ට ද්‍රෝහි වෙලා වෙනත් පුරුෂයෙක් එක්ක ඒ පුරුෂයාගේ නිවසට පදිංචිට ගියා කියලා දැනගන්නකොට ඒ නිසා තමයි මේ පුද්ගලයා ඇවිල්ලා එක සැරයක් පිහි ඇනුමක්කින් ඇයට පහර දෙන්නේ. එතකොට පින්වත්නි දැන් අර පුද්ගලයාගේ හිතේ ඇතිවෙච්ච රාගය ද්වේෂය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි මේ මහා කරුණාව තුළ උන්වහන්සේගේ හිත බැස ගන්නකොට සරියුත් මහරහතන් වහන්සේ පෙන්වන්නේ පින්වත්නි රාග දෝෂ මෝහ ජටා ජටිතෝ ලෝක සංනිවාස මේ ලෝක සංනිවාසයේ මේ ලෝක සත්වයා පින්වත්නි රාග ද්වේෂ මෝහ වලින් ගැට ගැහිලා මැහිලා ගිහිල්ලා තියෙනවා එතකොට තණ්හාව නිසා තමයි රාගය හටගත්. තණ්හාවේම ප්‍රතිඵලයක් තමයි ද්වේෂය කියන්නේ. තණ්හාවේ ප්‍රතිඵලය තමයි මෝහය කියන්නේ. තණ්හාව පරිපූර්ණව දුරු කරන තුරු රාග, ද්වේෂ, මෝහ සියල්ල තියෙනවා. අනාගාමි වෙච්ච කෙනෙකුට රාගයෙන් එක කොටසක් වෙච්ච කාමරාගي දුරු කරලා ද්වේෂය දුරු කරගන්න පුළුවන්. හැබැයි රූපරාග රූපරාග සහ මෝහය ඉතුරු වෙච්ච අවිද්‍යාවේ කොටසක් තවමත් අනාගාමි වෙච්ච කෙනාට රහත් වෙන තුරුම තියෙනවා. ඒ මොකද තණ්හාව ඉතුරු නිසා. පින්වත්නි, තණ්හා විසින් රාගය දාලා මේ දෙන්නගේ ජීවිතේ සුන්දර කාලයක් හැටියට මේගොල්ලෝ සැප විඳින් වින්දා. හැබැයි ඒගොල්ලෝ සැප විඳින තැනක් තියෙන්නේ වේදනාපච්චය තණ්හාම තමයි. තණ්හාපච්චය උපාදාන. ඔහු බැඳිලා ගියා ඇයට. ඇය ඇත්තටම බොහොම ලස්සන තරුණියක්. අද ඇය ගැන හෝල්ලන බොහෝ දෙනා ඇය ගැන දන්න කියන ඥාතීන් හිතවතුන් බොහෝ දෙනා හිතනවා ඇති දැන් ගිනිගත් ශරීරයක් ඇත්ටි තියෙන ඇයගේ ඒ සුන්දර පෙනුම ආයි කවදද කොහේ ලැබෙයිද කියලා හිත හිත ඇති මොකද මහා ගිනි ජාලාවකින් වෙලිච්ච ඇයට අර ඡායාරූපවල අපි දැකපු ඒ සුන්දරත්ව පින්වත්නි ඒ ගින්නට පුළුවන් වෙලා තියෙනවා නැති කරලා ආයෙ දකින කෙනෙකුට ඇය දිහා බලනකොට එදා ඇතිවෙච්ච සැප වේදනාව දුක් වේදනාව බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා ඇත්තටම පින්වත්නි මේ තරුණයාගේ හිතේ ඇතිවෙච්ච සැප වේදනා දුක් වේදනා බවට පත් වෙන්නේ ඇයගේ මේ දෙවෙනි සම්බන්ධය දැනගන්නකොට සැප වේදනාවක් දුක් වේදනාවක් බවට පත් වුනහම සැප වේදනාවට ඇතිවෙච්ච රාගය දුක් වේදනාවෙන් තවදුරටත් තියාගන්නේ. ඒ රාගය හරවනවා द्वේෂයට. රාග द्वේෂ කියන මේ දෙන්නම මෝහය නැමැති අවිද්‍යාව තියෙන තාක්කල් හටගන්නවා. සැප වේදනාව ගැන රාගෙත් දුක් වේදනාව ගැන द्वේෂෙත් දැන් මේ පුද්ගලයාගේ හිතේ දෝලණයකින් එක පැත්තකින් ඇය ගැන තියෙන රාගය නිසාම තමයි द्वේෂය තියෙන්නේ. නැත්තම් වෙනත් කාන්තාවක් කොයි විදිහට තමන්ගේ පුරුෂයා අතහැරලා වෙන පුරුෂයෙක් එක්ක ගියාය කියලා කවදාකවත් මේ පුද්ගලයාට අපි මේ කතා කරන කතානායක පුද්ගලයාට කවදාකවත් පින්වත්නි හේතු වෙන්නේ නැහැ නේ ওই විදිහට රාගෙ ద్వේෂයට හැරෙන්න. මොකද තමන්ට තමන්ගේ හිතේ රාගයක් තියෙන කෙනෙක් ගැන තමයි මේ විදිහට ඒ සැප වේදනා දුක් වේදනා වලට හැරෙන තැන රාගෙ ద్వේෂයට හැරෙන්නේ. මේ ඔක්කොම තණ්හාවේ ප්‍රතිඵල 1000ක්. තැවෙනවා, දැවෙනවා. ගැට ගහිලා ගිහිල්ලා තියෙන්නේ. පින්වත්නි, පිහි ඇනුමින් ඇන්නට ඒත් ඇය තාම ජීවත් වෙනවා කියලා දකිනකොට මොහුට ඕන වෙනවා තවදුරටත් මෙයාට ජීවිතයක් දෙන්න බෑ. ඒ නිසා තමයි ඇවිල්ලා මේ විදිහට පෙට්‍රල් වලින් හලන්නේ. ඔව් හොඳට බලන්න මේ හැමතැනම හිත ඇයත් එක්ක මේ සම්බන්ධ ගොඩනගා ගන්න ඕනි කියලා හිතුනේ ඔහුගේ හිත. ඒ හිතම සතුටු වුණ අයත් එක්ක දැන් ජීවිතේ ගෙවන්න පටන් ගත්තා කියලා. ඡායා රූපෙකුත් අරගෙන බොහොම බලාපොරොත්තු තියාගෙන මේ විදිහට දෙන්න ගියපු ජීවිතේ මෙහෙම සතුටු කෙරෙව්වෙත් හිතමයි. ඇය Tamanට අහිමි වුණා කියලා දැන් දුක් විඳින්නෙත් ඔහුගේ හිතමයි. ඒ දුක් විඳින හිතට මේකට විසඳුමක් විදියට ඇයගෙන් පරිගන්න කියලා කියන්නේත් හිතමයි. මේ හිත මේ විදියට හසුරවන හසුරවන්නේ කවුද කියන එක ගැන ඔබ හොඳට හිතන්න. ඒ හිත 16ක් වෙලා මේ වෙලාවේ පින්වත් කාටද 16 වෙලා තියෙන්නේ තණ්හාවට තණ්හාවට 16 වෙලා හිත මේ හිත මේ තාක් දුර ගෙනාව දැන් පලිගන්න කියලාත් කියනවා එයාව අරගෙන පැනල යන්න කිව්වෙත් හිතනම් දැන් එයාගෙන් තවදුරටත් ඔබට වැඩක් නෑ දැන් ඔබව අතහැරියා ඔබට දුක් දුන්නා දැන් එයාගෙන් පලිගන්න කියන්නේ තේ හිත පිහි අරගෙන ගිහිලා අනින්න කිව්වෙත් ඔහුට ඒ හිත මේ තණ්හාවට දාස වෙච්ච නිසා පින්වත්නි ඒ රෝහලෙන් ඔන්න දැන් පිට වෙලා කියලා දැනගත්තට පස්සේ තවදුරටත් හිත කියන නෑ නෑ නෑ. පලිගන්න එක නවත්තන්න බෑ ආයිත් පලිගන්න ඕනේ. ඒ නිසා මෙහෙම බලන්න පින්වත්නි නිවසකට නැගලා පෙට්‍රල් ටික හලන්න ඔලු කැටයකුත් අයින් කරලා පාන්දර එහෙම හලලා ගිනි තියන්න තරම් සැලසුම් කරගෙන මොකද මේ ඔය දැන් අපිට හිතුණා පෙට්‍රල් ටික හලනකොටම ඇයි එයාට එතනින් යන්න දුවන්න බැරිුනේ කියලා පෙත්වල ටිකක් එඟට හැලනකොට හැරෙනවනේ. නමුත් ඊට පස්සේ බලනකොට මේ තරුණිය අර පුද්ගලයා වහලේ උඩ ඇවිදගෙන එනවත් ඇහිලා තියෙනවා. උළු කැට අයින් කරනවත් ඇහිලා තියෙනවා. පෙට්‍රල් වක් කරනවත් දන්නවා එතකොට. ඉතින් එතකොට අපිට හිතෙනවා මේ ක්ෂණිකව මේ තැනැත්තිට මෙතනින් ඉවත් වෙන්න තරම්වත් වෙලාවක් නැති වෙන තරම් බොහොම ඉක්මනට බොහොම ක්ෂණිකව මේ පුද්ගලයා මේ වැඩේ සැලසුම් සහගතව කරලා තියෙනවා. ඉතින් මම මේ ප්‍රවෘත්තිය කියනෝ නෙමෙයි මෙතන බලන්න මේ හිත තණ්හාවට දාස වෙච්ච තැන සැලසුම් කරන හැටි පෙට්‍රල් ටික ගේන්නේ බූලියක. හැබැයි මේ බූලියෙන් වක් කරන්නෙත් නෑ මේ පුද්ගලයා. මොකද බූලියකින් වක් කරනකොට සෑහෙන වෙලාවක් වක් කරන්න වෙනවනේ. මේ බූලියෙන් මේ හොඳ ලොකු කට තියෙන කෝප් එකට වක් කරගෙන පෙට්‍රල් ටික කෝප්පෙන් තමයි එකපාරට හලන්නේ. මොකද බූලියකින් ටිකින් ටික ටිකින් ටික බොහෝ වෙලාවක් තිස්සේ හැලනකොට අර තැනැත්තිට එතනින් දුවන්න පුළුවන් කියන එකත් මෙයාගේ හිත කියනවා. ඒ කියන්නේ තණ්හාව නිසාමයි. තණ්හාව තමයි පලිගන්න තැනටත් ඒ විදිහට හිත හසුරවන්නේ. මොකද පින්වත්නි තණ්හාවක් ඇති වෙච්ච නිසානේ දැන් මේ ඇලුනෙත් ගැටුනෙත් දෙකම මේ පුද්ගලයාට තවත් මේ ලෝකේ ඕන තරම් කාන්තාවිනෝ තණ්හාව ඇති වෙච්ච නැති කාන්තාව. ඒක තණ්හාව ඇති වෙච්ච නැති කාන්තාවන් ගැන හිත ඇලිලත් නැහැ නිසා ගැටීමකුත් නැහැ. මෙයාගේ හිතේ තණ්හාව ඇති නොවෙච්ච කාන්තාවක් ඔය වැරද්දම කළා කියලා මෙයා ගැටෙන්නේ නැහනේ. මෙයා විදිහට පලිගන්නේ නැහනේ. ඒතර මෙයා පලිගන්නේ මෙයා ගැටෙන්නේ පින්වත්නි. Taman හිතේ තණ්හාව ඇති වෙච්ච තැනැත්තිගෙම්ම පලිගන්න. ඔබ බලන්න හොඳට හිතලා බය වෙන්න ඕනේ මේ තණ්හාවක් ඇති වෙනකොට ඒ විදිහට කෙනෙක් ගැන හිතේ. අපි හිතන්නේ ඒක ආස්වාද ජනක එක හරි සුන්දරයි. ඒ සුන්දරත් විතරයි පේන්නේ. නමුත් ඔය සැප වේදනාව දෙන හිත පින්වත්නි කොයි වෙලාවෙ හරි දුක් වේදනාවක් දෙන්න පටන් ගත්තොත් එහෙම මේ ඇලි ඇලි තියෙන හිත ඊට පස්සේ එතනින් එහාට ගැටෙන්න පටන් ගන්නවා. එක්ක ගැටීමෙන් තමන්ම තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදනවා. ඒත් ගැටීම නිසානේ. දැන් සමහරවිට අපි හිතමු මේ තරුණයාට මේක ආරංචි වෙනකොට ඔන්න එක්කෝ එයා බෙල්ල වල දාගන්න හරි එහෙම නැත්නම් කෝච්චියකට ගිහිල්ලා බෙල්ල තියන්න ඕවගේ සිතුවිල්ලක් එන්න පුළුවන්. දැන් පහුගිය දවස්වල කොච්චර තරුණ තරුණි ගංගාවලට පැන්නද? සමහර වෙලාවට පාලම් වලින් පැනලා නෑ එක්තරා තරුණියක් මං හිතන්නේ පාලමකින් පැනලා ඒ ඇයව බේරගන්න ගියපු මිනිහා මැරුණා මේ තරුණිය මැරුණේ නෑ මේ වගේ සිද්ධි මේ මෑත මං දැක්ක සෑහෙන සිද්ධ වෙනවා ඉතින් මේ හැම තැනකම තණ්හාවත් එක්ක විඳින දාහය පරිදාහේ තණ්හාවෙන් තැවෙන තැවිල්ල පින්වත්නි අවබෝධයක් ඇති කෙනෙක් ඒ දිහා බලාගෙන ඉන්නකොට දැනෙනව මොන තරම් වේදනාවක් විඳිනවද සැප වේදනාව තුලත් බලන් ගියාම දීලා තියෙන දුකක් නේ එතකොට සැපක් විඳිනවා කියලා දුකක් ලං කරගෙන තියෙන්නේ. තව කෙනෙක් මේක දිහා බලනකොට හිතන්න පුළුවන් මෙතන කර්මයක් නේද බලපාන්නේ. මේ තරුණියට ගින්නෙන් දැවෙන්න හේතු වෙච්ච කර්මයක් අතීතේ තියෙන්නේ නැති නේද කියලා. එතකොට මේ තරුණයාටත් මේ වගේ දුක් වේදනාවක් ඇති වෙන්න බලපාන ඒ කියන්නේ තමන්ගේ පෙම්වතිය තමන්ව දාලා යන විදිහට එහෙම වේදනාවක් ඇති වෙන්න ඔහුටත් මොනවා හරි කර්මයක් තියෙන්නේ නැති නේද කියලා. පින්වත්නි කර්මය විසින්ම මේ විදිහට සිදු සිදු වෙන්න අවශ්‍ය විදිහට පරිසරය ගොඩනගලා දුන්නාය කියලා ඔබ හොඳට හිතන්න මේ තරුණයා තමන් ගීත පාලනය කරගත්තා කියමුකෝ. ඔහු තමන් ගීත පාලනය කරගන්නවා නම් තමන්ට රැස් වෙන්න තියෙන දැන් කෙනෙක්ව ගිනි තිබ්බට පස්සේ සසර පුරාවටම දැන් ওই තරුණයාටත් ඒකේ කර්ම විපාක විදියට ගිනි ගනිමින් දැවි දැවි ඉන්න වෙන ආත්ම ගණන්. මේ මේ කර්මයේ වේදනාව දැන් ඇය ජීවිත කාලේ විඳින වේදනාව සමහරලාවට ඇඟ පිච්චිච්ච වේදනාව දැන් කාලයක් යනකම් විඳලා ජීවිතේ තවදුරට තාවිෂ ඉතුරු වුණොත් එහෙම මොකද වෙන්නේ? හිතෙනුත් වේදනාවක් එදෙනවා. මොකද Tamange තීච්ච අර සුන්දර ලස්සන රූපේ දැන් නැහැනේ කියලා හිතෙනුත් වේදනාව විඳිනවා කවදා හරි දවසක ජීවිතේ අතහරින දවසක් වෙනකම්ම. ඔය කායික වේදනාවේ මානසික වේදනා සියල්ලම කර්ම විපාක විදියට මේ තරුණයාටත් විඳින්න වෙනවා. ඒක මේ ජීවිතේ කරපු කර්මයටනේ. දැන් අපි බලමු ඇයට මේ විදිහට ලස්සනට උපදින්න මොනවා හරි පුණ්‍ය සම්පත්තියක් තියෙන නැති පින්වත්නි. ඒ පුණ්‍ය සම්පත්තියත් එක්කම ඇයට බැරි වුණා මේ ජීවිතේ තමන්ගේ හිත එක ස්වාමියෙක් කෙරෙහි වෙන් කරගත්ත හිතක් විදියට තියාගන්න. ඇය මෙතනදී එතකොට මොකද්ද කරන්නේ? අයෝනිසෝ මනසිකාරය තුළ යම්කිසි ශික්ෂා බිඳගත්ත අකුසල කර්මයක් කරනවා. ඒ අකුසලේ ਦਿੱත්ත ධම්ම වේදිනී විපාක තමයි මේවා. මෙහෙම විඳින්නේ දැන් අර පුද්ගලයාත් කරගත් අකුසලයට ඒ පුද්ගලයා හිරේ විලංගු වැටිලා දුක් විඳිනවා. දැන් ඉතින් ඔබ හිතන්න මෙහෙම තමන්ගේ ආදරය කරපු තරුණියකට ඇය තමන්ව දාලා ගියා. හැබැයි ඒකට මේ විදිහට අමානුෂික විදිහට පලිගත් එකත් එක්ක මෙත් ඒ තරුණියත් ජීවිතේ තව ආයුෂ තියෙනවා. ඔබ හිතන්න පින්වත්නි කවදාකවත් ඔහුට වෙන තරුණිය කැමති වෙයිද? කවුරුත් බයයි ඊට පස්සේ. දැන් එතකොට මේ මේකේ ਦਿੱත්ත ධම්ම වේදිනී විපාක විදිහට සමානට මෙලව තන්නිකඩවම ඉඳ වෙනවා. දැන් මේ පුංචි සිතුවිල්ලකට තණ්හාවට දාස වෙලා ගත්ත මේ ප්‍රතික්‍රියාව ඒ ඒ කරපු ක්‍රියාවේ කර්ම පින්වත්නි මෙලවත් විඳින්න වෙනවා පරලොවත් විඳින්න වෙනවා. එතකොට එක පැත්තකින් තරුණියත් කර්ම රැස් කරගෙන කර්ම විපාක විඳ විඳ ජීවිතේ දුක් විඳිනවා තණ්හාවටම දාස වෙලා. තරුණියත් අනිත් පැත්තෙන් කර්ම රැස් කරනවා සහ කර්ම විපාක ගෙව ගෙව ජීවිතේ දුක් විඳිනවා තණ්හාවට දාස වෙලා. අතීතයේ මොන කර්ම විපාකෙ තිබ්බත් පින්වත්නි Tamanට මේ ජීවිතේ පුළුවන් නම් යෝනිසෝ මනසිකාරයෙන් හිත රැකගන්න. ඊත රැකගත් එකේ තියෙන සතිය, වීරිය, ප්‍රඥාවේ තියෙන ආනිසංස වලටම Tamanට විඳින්න තිබ්බනම් කර්මයක් ඒකත් නොවිඳ ඉන්න තිබුණා සමහර විට. ඒ කුසලයේ ආනිසංසයට. ඒක නිසා මෙලොව Taman අර එක මෙහෙම කියනවා. කර්මයක් විපාක දෙනකොට Taman දුස්සීල නම් ඒ කර්මයේ විපාකෙන් බේරෙන්න බෑ කියනවා. දුස්සීල කෙනාට කර්ම විපාක අනිවාර්යයෙන්ම කරගිලා යනවා. ඒ කියන්නේ ඒ විපාකයෙන් බේරෙන්නවත් බැරි වෙනවා. හරියට නිකන් සිල්වතෙකුට සමහර කර්ම විපාක හැමදේම නෙමෙයි. සමහර කර්ම විපාක වලින් බේරෙන්න යම්කිසි සහනයක් ලැබෙන්න පුළුවන් සීලේ ආනිසංස විදියට. ඒක හරියට අර කුඩයක් කියලා ගත්තා වගේ කියලා කියනවා. වැස්ස වහිනා කර්මේ නැමෙති විපාක වහිනා ඒ වැස්ස වහිනකොට කුඩයක් කියලා ගත්තා වගේ යම්කිසි රැකවරණයක් ලබනවා. දැන් ඒක ඔබට හිතතයකින් මෙහෙම දැන් මේ තරුණිය පිහියනුම් කාලා ඊට පස්සේ ශරීරෙ ගිනිගත් ඔක්කොම දුක් විපාකවලට හේතු වෙච්ච කර්මයක් තිබ්බනම් ඔය කර්ම ඔක්කොටම කර්මේ හරියට වැස්ස වගේ එනවා. නමුත් මෙයා සීල රැක්කන මම මගේ ස්වාමි පුරුෂයා ඉක්මව යන්නේ නැහැ කියලා තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන ඉන්න ඒ සීල ආනිසංස විදියට සමහරට මේ මේ වගේ හරියක් වෙන්න නැති වෙන්න තිබ්බා. අන්න සීල ආනිසංස විදිහට සමහර කර්ම විපාක වලින් Tamanට ජීවිතේ බේරෙන්න වාසනාව තියෙන්න පුළුවන්. ඒකින්ද ඔබ හිතන්න පින්වත්නි ඔබ පසුපස මොන වගේ විපාක තියෙනවද දන්නේ ඔබ පසුපස මොන වගේ කර්ම තියෙනවද දන්නේ ඒ නිසා අපිට තව වගේ අපි දන්නේ නැතුව ඔහම ගිනි ගන්න නෑ නොයෙකුත් ඉදී පලි ගැනීම වෙන නොයෙක් දේ තියෙන්න පුළුවන් ඔබ මේ මොහොතේ සීලයක් රකින්නවා නම් ඔබ බේරෙන්න සමහර විට ඉඩකඩ තියෙනවා ඔබ ඔබේ ස්වාමියා ඉක්මවා යනවා නම් ඔබ ඔබේ බිරිඳ ඉක්මවා යනවා නම් මොන වගේ දෙයකින් ජීවිතය අනතුරු වෙන හානි වෙන තැනකට පත් වෙයිද කියන්නේ අපි දන්නේ අතීත කර්ම විපාක කැරකිලා ඇවිල්ලා. මේක ගැට ගැහිලා තියෙන පින්වත්නි. විපාක විඳින්නේ අතීතේ ගැට ගැහිච්ච තණ්හාවක කරපු කර්ම විපාකය කර්මයක් නිසානේ. ඒකේ විපාක අද විඳිනවා. එතකොට මේ ජීවිතේ විපාක විඳින්නේ අතීතේ තණ්හාවට දාස වෙච්ච නිසා. ඒතකොට මේ ජීවිතෙත් ඒ විපාකෙට බලපාන විදිහට මේ ජීවිතෙත් තණ්හාවට දාස වෙනවා. මොන තරම් ගැට ගැහිල්ලද මේ තණ්හාවත් එක්ක බැඳිලා යන මේ බන්ධනේ මේක මහා මෙහිල්ලක්නේ මහිලා මෙහිලා මෙහිලා ගැට ගහිලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දකිනවා ඉතින් මේක ලේසි නෑ ගලව ගන්න එක මේ මේ බැඳිල්ල ලිහා ගන්න ලේසි නෑ ඉතින් උන්වහන්සේට පේනවා මේක ලිහන්න උදව් කරන්න පුළුවන් මට විතරයි වෙන කෙනෙක් නෑ ඒ වෙන කෙනෙක් නෑ කියලා උන්වහන්සේ දකින අඤ්ඤත්‍ර මයාති කෝචි ජටං විජ විජටේතා අඤ්ඤත්‍ර මයා මම හැර වෙන කවුද මේක ලෙහන්න ඉන්නේ කියලා උන්වහන්සේ දකිනකොට පින්වත් මහා කරුණාව ඇති වෙන්නේ. අපි මේ ලෝකේ එක සිද්ධියක් විතරයි මේ කතා කරේ. දවසකට කොච්චර මෙහෙම සිදුවීම් සිද්ධ වෙනවද? මේ සිද්ධ වෙන හැම දෙයකම පින්වත්නි අපිට දකින්න ඇහෙන්න තියෙන පේන තියෙන මේ හැම දෙයක් පිටිපස්සෙම ඔබට පෙන්වන්නේ කියාපාන්නේ ප්‍රවෘත්ති නෙමෙයි. ඔබ හිතන්නේම මේවා ප්‍රවෘත්ති කියලා. මේ හැම දෙයකම පෙන්වන්නේ මොකද්ද? තණ්හාවට දාස වෙච්ච තැන තියෙන විපාකමයි දුකමයි. මෙන්න තණ්හාව නිසා ඇලිලා විඳින දුක, මෙන්න තණ්හාව නිසා ගැටිලා විඳින දුක කියන එකම නෙමෙයිද පෙන්වන්නේ. ඔබට පින්වත්නි ලෝකේ මේ ඇහෙන පේන සිද්ධි සිදුවීම් අත්දැකීම් මේ ප්‍රවෘත්ති හැම දෙයක්ම ඇති ධර්මයේ කෙරෙහිම හිත ලං කරගන්න අත්දැකීම් කරගන්න මේ ජීවිතේ. ඔබ වෙන කෙනෙක් විඳිනේ දුක ඔබ විඳින දුකක් හැටියට හිතින් හිතන්න. ඇය කරපු කර්මය මේ ජීවිතේ ඇය කරපු යම්කිසි වරදක් තියෙනවා ඒ වරද මම කළොත් මටත් මේ ජීවිතේ ඔයගෙම විපාක විඳින්න පුළුවන් කියලා හිතන්න. එහෙම නැත්නම් ඔහු කරපු කර්මය මම කළොත් එහෙම මටත් ওই විදිහටම විපාක විඳින්න පුළුවන් කියලා හිතන්න. පින්වත්නි බැඳීම් ඇති වෙන තැන ඇත්තනම සංසාරේ බයක් ඇති කරගන්න ඕන කියලා කියන්නේ මේ බැඳෙන කිසි දෙයක් අපිට ඕන විදිහට අපේ වසඟේ පවත්වා ගන්න බෑනේ. බැඳෙන කෙනා හිතනවා මම බැඳිච්ච මේ දේ මාත් එක්කම තියෙයි. මම බැඳුන මගේ හිත මම මගේ මට බැඳිච්ච එයත් මං වගේම මාත් එක්කම ඉදී. පින්වත්නි තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි නම් අනිත් හිතක් කොහොමද වසඟේ පවත්වන්නේ? හිත කියන එක කවදාකවත් විශ්වාස කරන්න බෑ. කොතනදී කොයි විදිහට විවිධ දෙයට ඇලෙනවද ගැටෙනවද බැඳෙනවද කියන්න බෑ. ඔබ හොඳට මතක තියාගන්න තණ්හාව පිරිච්ච හිතක් තමන් කෙරෙහි බැඳුනේ තණ්හාව නිසා නම් ඒ හිත තව හිතකට බැඳෙනවායි කියන එක වෙන්න බැරි නෑ. මොකද අවිද්‍යාව තුල තණ්හාව තුල ක්‍රියාකාරී වෙන හිතක්. ඉතින් එහෙම හිතක් අපි අපේ අපේ වශයෙන් පවත්වන්න ගිහිල්ලා ඒ හිත මටයි බැඳුනේ ඒ හිත මටත් මටමයි තියෙන්න ඕනේ මට නැත්තම් තව කෙනෙකුටත් බෑ වෙන කෙනෙකුට බැඳෙන්නත් බෑ මම මරලා දානවා මම විනාශ කරලා දානවා මම පුච්චලා දානවා මම ඇනලා දානවා එහෙම හිතන ලෝකේ ඒ නිසාම තව තවත් ගැට ගහ ගන්නවා තව තවත් ගැට ගිහිලා තව තවත් දුක් එකතු කරගන්නවා. තව තවත් විපාක එකතු කරගන්නවා. පින්වත්නි, ගෙවන විපාක ටික අස්සට තණ්හාව දාස වෙලා හිත තව තවත් ගැට ගස්සලා දාලා තවත් දුක ඇති කරනවා කියන්නේ ඔබ හොඳට බලන්න මේ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන සිදුවීමේ ස්වභාවය. මෙතන යන විදිය. ඒ තණ්හාව නිසා උපාදාන වෙච්ච විදිය බලන්න. දැන් ඔය ඝාතනය කරන්න තත් කරපු පුද්ගලයා තණ්හාවේ අර එයාට ඇතිවෙච්ච සැප වේදන කවදා හරි දවසක ඒ තරුණිය දැක්ක දාකනේ මම මෙයාව අරන් යනවා කියලා හිතුනේ. ඒ දැකපු රූපෙට සැප වේදනාවක් ඇති වුණා. ඒ වෙලේ හිත ඇලුනා. ඇලිච්ච හිත උපාදාන වුණා බැඳුනා. ඇය තමාගේ කරගත්තා. තමාගේ කරගෙන තමන්ගේ ගෙදරට එක්කගෙනත් ගියා. විවාහ උත්සවයක් නොගෙනම එක්කගෙන ගියා. එහෙම එක්කගෙන ගිහිල්ලා ඒ උපාදාන වෙච්ච හිත දැන් එතනින් එහාට උපාදාන පත්‍ය බව කර්ම සකස් කරගත්තා. ඇලෙන තන කර්ම සකස් කරගත්ත හිත දැන් ගැටීමෙන් තවත් කර්ම සකස් කරගත්තා. ඇලීමෙන් සකස් කරගත්ත කර්ම වලටත් උපදින්න ඕනේ. ගැටීමෙන් සකස් කරගත්ත කර්ම වලටත් උපදින්න ඕනේ. දැන් ඉතින් උපදින ආත්මවල පින්වත්නි මේ දුන්න දුක සිය දහස් කෝටි වාර ගණනකින් වැඩි වෙලා දැන් ඒව විපාක විඳින්න ඕනේ උපදින ආත්මවල භවපච්චය ජාති. ජාතිපච්චය ඉතින් දුක. ඉපදින ඉපදින ආත්ම ගානේ දුක විඳිනවා. මේක සිද්ධියකට. ජීවිතේ මේ වගේ තණ්හාවට දාස වෙච්ච සිද්ධි කොච්චර තියෙනවද පින්වත්නි අපේ ජීවිතවල? මිනිස්සු පලිගන්නෙත් එහෙනම් තණ්හාවෙන්. මිනිස්සු ඇලිලා ගැටිලා හැම තැනම පින්වත්නි විඳින තණ්හාවේ අර දැවෙන දැවිල්ල හිත ඇතුලේ දැවෙන දැවිල්ල තැවෙන තැවිල්ල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දැන් බලන්න මත්කුඩු මද්ද්‍රව්‍ය කොච්චර මොන තරම් ප්‍රමාණයක් මේ වෙනකොට රට පුරා මිනිස්සු අත්අඩංගුවටපත් වෙනවද? සමහරලාට බලන් ගියාට පස්සේ අත්අඩංගුවට ගත්තේ ආපහු මේ මිනිසුන්ගේ අතටපත් කරන නිලධාරිනුත් ඉඳලා. මේ සියලු දෙනා මේ මොනවටද? මේ දාස වෙච්ච හිත තණ්හාවට දාස වෙච්ච හිත තව මිනිස්සෙගේ ජීවිත විනාශ කරගෙන දැන් පාරවල් ගානේ නොඑක් තැන්වල සමහර අම්මලා විඳිනවා දුක තමන්ගේ දරුවා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ගලව ගන්න බැරුව අපිට කියනවා හාමුදුරනේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කරන්න පුළුවන් නම් ඔබ වහන්සේලා මේ ළමයි මේකෙන් ගලව ගන්න කියලා. ඉතින් මේ බොන මිනිහත් තණ්හාවට දාස වෙලා විකුණන මිනිහත් තණ්හාවට දාසලා මට ඊයේ පෙරේදා ආරංචින හාමුදුරු කෙනෙකුත් විකුණලා. හාමුදුරු විකුණලා තියෙන පිරිවෙන්වල පොඩි හාමුදුරුන්ට ඉස්කෝල ළමයින්ට. ඉතින් එතකොට මොකද්ද කතාව? දැන් අර වෙන අහුවෙච්ච මිනිස්සු පුංචි ළමයින්ට විකුණලා නැහැ. දැන් මේ සිවුරක් දාගත්ත භික්ෂුවක් වෙෂෙන් හිටපු පුද්ගලෙක් එතකොට මොකද වෙන්නේ පොඩි ළමයින්ටයි පිරිවෙනේ ඉන්න හාමුදුරුවන්ටයි විකුණලා. ඉන් එතකොට පින්වත්නි චීවර දරාගත පුංචි හාමුදුරුවන්වත් මේ වගේ මත්කුඩු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරොත ඇකිනම් තවත් සිවුර දරාගත් පුද්ගලයෙකුට ඒ තණ්හාවට දාස වෙච්ච දාස වීමත් එක්ක පින්වත්නි කී දෙනෙක් විනාශ කරගෙන විනාශ කරගෙන යයිද මේවා මේවට අත තියලා මේවා මේ ඉක්මනට මේවා සොයාගන්න කටයුතු කරන එක අපි සතුටු වෙන්නට ඕනේ නැත්තම් මේවා කොහේ අපි හාමුදුරුවරු මේවා කරයි කියලා කොහේ හිතන්නද එතකොට සිවුරු දරාගත්ත අයත් මෙහෙම කරන්න ගියා නම් කොයි මොන අංශවල පොලිසිය අයයි හාමුදුරුවෝ ඔක්කොම කරන්න ගියා කියන පින්වත්නි සාමාන්‍ය මිනිසු කෙන මොනව කතා කරන්නද විනය කියා දෙන අයයි විනයට අදාළ ක්‍රියාමාර්ග නීති ක්‍රියාත්මක කරන අයයි මේ හැමෝම බලන් ගියාම අන්තිමට මේ මත්කුඩු වද්‍රව්‍ය මේවා මේ තණ්හාවට දාස වෙලා මේ ලෝකෙ මේ පතුරගෙන යන සල්ලි වලටනේ සල්ලි ටිකක් හම්බෙනවා කියලා. එතකොට සියලු දෙනාම තවදුරටත් අපි දකින රටේ අපිට හිතට හරීම මේ මේ මේ මේ දවස්වල සංවේගයෙන් බොහෝ දෙනා කතා කරන දේ තමයි ගස් කපනවා හැමතැනම. බුදුරජාණන් වහන්සේ ධම්මපදයක ගාතාවක කියනවා මේ තණ්හා වනය කපන්න කියන මේ අහිංසක ගස් කොළන් වලට අත තියන්නේ නැතුව. ධම්මපදයේ තියෙන පින්වත්නි ගාතාවක්. මේ බාහිර තියෙන ගස් කොළන් නෙමෙයි කපන්නුනේ. තණ්හා වනයක් වැවිලා තියෙනවා. හිත ඇතුලේ අන්නේ වනේ කපන්න කියනවා. ඒ වනේ කපන්නේ නෑ. ඒ වනේ තන් හිත ඇතුලේ තියෙන තණ්හා වනේ නිසාම තමයි ගස් කොළන් කපන්නේ ලෝභකම. එක්කෝ ගස් කොළන් ටික වැවිච්ච වනයෙන් දකින්නේ වෙන මොකක් හරි අරමුණක්. ගොවිතැන් කරන්න ගොවිතැන් කරන්න කියලා රට පුරා මිනිස්සු කතා කරාට පස්සේ මිනිස්සු හිතුවේ නෑනේ මෙහෙම මේ කැලේ විනාශ කරගෙන ගොවිතැන් කරන්න යනවා කියලා. එතකොට ගහක් දැක්කට පස්සේ කියුබික් අඩි ගණන් නම් පේන්නේ කාට හරි ගහ දැක්ක මිනිහට මේ මිනිහගේ හිත මොනතරම් තණ්හා වනයක් හිත ඇතුලේ වැවිලා තියෙනවද? ඒ මිනිහා කියුබික් අඩි ගණන් පේන ගස් කොළන් ටික කපන්න කලින් තණ්හා වනේ කපලා ඉන්න ඕනේ. ඒක ඇත්තටම අපි මේ වෙලාවේ බලාගෙන ඉන්නවා රටේ ප්‍රධාන පාලකයොත් මේවට තාම ඇසැරලා නැද්ද? මේවා දිහා බලනවද? කවදද මේවා දිහා බලන්නේ? බලනකොට කැලේ ඔක්කොම කැපෙන්න ඕන ටික කැපිලා ඉවරයිද කියන එකත් බලාගෙන ඉන්නවා අපි. ඉතින් මේ රට ආරක්ෂා කරන්න තණ්හාවට ඇලිච්ච බැඳිච්ච ගැට ගැහිච්ච පිරිච්ච මිනිස්සු ඉන්න තාකල් විනාශම වෙලා යනවා. මක්කුඩු මද්ද්‍රව්‍ය නිසා විනාශ වෙනවා හැම දෙයකින්ම මිනි මරාගෙන, ඔය වගේ ගිනි තියාගෙන කපාගෙන කොටාගෙන මේ හැම දෙයක්ම එතකොට බලන්න පින්වත්නි තණ්හාවට දාස වෙච්ච පිරිච්ච හිතනේ. එතකොට කොහේ හරි රටක් අපි තියනවා කියමුකෝ ඒ මිනිස්සු ගස් කොළන් වලට ආදරෙන් බොහොම සෙනෙහසින් එකිනෙකා කෙරෙහි මෛත්‍රී සහගතව මිනිස්සු වාසය කරනවා කියමු කොහේ රටක ඒ සැනසෙල්ලේ වාසය කරනවා කියමු ඒ ඒ රටේ මොකද වෙලා තියෙන්නේ මේ තරම් තණ්හාවෙන් ගැට ගිහිලා නැහැ කියන එකයි මිනිස්සුන්ගේ හිත. ඒතර මිනිස්සුන්ගේ හිතක කෙනෙකුට ඉතින් මෙච්චර බන කියන රටේම තමයි ඒතර මේ තණ්හාවෙන් ගැට ගහන්නේ. ඒකනේ. ඇත්තනේ ඉතින්. බන කියන කියන රටක මෙච්චර හැමතිස්සෙම පිරිත් ඇහෙන රටක මේ මිනිස්සුන්ගේ මේ තියෙන ප්‍රකෝපකාරී විදිහට තණ්හාවෙන් ගැට ගිහිලා ඇල්ල බැඳිලා මේ යන ගිනි ගන්න ගිනි ජාලාවක් වගේ යන හිතට පුංචි හරි වතුර ටිකක් දාලා නිවන එක අපි මේ කරන්නේ. මෙහෙමවත් නිව්වේ නැත්තම් මෙහෙමවත් කිව්වේ නැත්තම් කී දෙනෙක් ගිහි තවත් ඇවිලෙනවද? දැන් මේක කියනකොට හරි කාට හරි බයක් ඇති වෙලා මම මගේ ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව ඉන්න ඕනේ මම මගේ බිරිඳ ඉක්මවා යන්නේ නැතුව ඉන්න ඕනේ කියලා හරි එක කෙනෙකුට හරි සිතුවිල්ලක් එනවනම් එක හිතක් හරි දැවෙන්න යන අවස්ථාවෙන් අපි ගලව ගත්ත නිව්ව වෙනවා මේක මෙහෙමවත් කියන්නේ නැතුව හිටියොත් එහෙනම් මොකක් වෙයිද ඒ නිසා සමහර රටවල් තියෙන බන කියන ඕනෙම නැති වගේ ඒ මිනිසුන් ගිහිත් ස්වභාවයෙන්ම ගොඩනැගිලා තියෙනවා බොහොම ශාන්තව Tamanට වාහන යන්න මේ පාරේ වාහන ටික යන්නවත් පිළිවෙලකට යන්න ඕනි කියන එකටවත් තේරෙන්නේ නැතිකමට හැම තැනම මිනිස්සු ඉඩ තියෙන තැන් වලින් පැන පැන පැන පැන ගිහිල්ලා පාරවල් ඔක්කොම අවුල් කරලා දැන් ඉතින් නිවැරදි මන්තිරු වල යන්න කියලා කියන්න වෙච්ච රටක් නෙමෙයි රට. හැම රටේම පින්වත්නි කොහොම මන්තිරුවේ යන්න කියලා කී කී ඉන්නේ නැහැ. ඒ මිනිස්සු ගානට හික්මීමකින් මන්තිරුව යනවා. ඉතින් මග කියනකොට පාර යන මන්තිරු පෙන්නලා නිවැරදි මන්තිරුවේ ගමන් කරන්න කියන තැනට ආවනම් හිතටත් නිවැරදි මන්තිරුවේ ගමන් කරන්න කියලා හිතටත් නිවැරදි මඟ පෙන්වන්න මේ වගේ ධර්මදේශන කරන්න වෙනවා මේ වගේ රටක. එතකොට මම ওই නිවැරදි මන්තිරුවේ ගමන් කරන්න කියන බෝඩ් එක දකිනකොටම අර පොලිසිය අය අල්ලගෙන ඉන්න බෝඩ්ස් තියෙන්නේ පාරේ. දකින්න නැතිව බස් සමහරලාට කොළඹ ප්‍රදේශේ නම් වාහන පදවන්නේ. නිවැරදි මන්තිරුවේ ධාවනය කරන්න කියලා. මට මේක දැක්ක ගමන් මතක් වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඉතින් තියෙන එකම නිවැරදි මන්තිරුව. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නිවැරදි මන්තිරුවේ ගමන් කරනවා නම් මේ ජීවිතවල මේ වගේ තණ්හාවට දාස වෙච්ච ඕවාගේ ගිනි තියාගන්න මේ වගේ පීයනුන් ඇනගන්න මෙහෙම මත්ද්‍රව්‍ය මත්කුඩුවොත් එක්ක ජීවිතේ විනාශ කරගන්න සිදුවීම් එකක්වත් වෙන්නේ නිවැරදි ආර්යස්ථාංගික මග නැමැති මන්තිරුවේ ගමන් කරානම් මේ හිත මේ හිත වීරියත් එක්ක ගමන් කරනවා නම් අපේ හිත පින්වත්නි මේ හිත සතියත් එක්ක ගමන් කරොත හැකිනම් මේ හිත ප්‍රඥාවත් එක්ක හොඳට විමසමින් ගමන් කරොත හැකිනම් සම්මාදිට්ඨිගත සිතක් ඇති කරගත හැකිනම් ඒ සිත ගෙනියන ධාවනය කරන මග නිවැරදි මන්තිරුවක් එතකොට වැරදි මන්තිරුව කියන්නේ මිච්ඡාසහගත මාර්ගය. අසහිය තියෙන වැරදි මන්තිරුවක්. ඊට පස්සේ මේ වීරිය නැති කුසීත ඒ කියන්නේ කුසලයට වීරිය නැහැ. අකුසලයට වීරිය තියෙනවා. කුසලයට තියෙන ප්‍රමාදයක් තියෙනවා නම් අන්ගේ කුසීත හිත කියන්නේ පින්වත්නි වැරදි මන්තිරුවක්. වැරදි මන්තිරුව යනකොට අනිත් අයටත් කරදරයිනේ. හොඳට බලන්නක හිතලා. Tamanට අදාළ නිවැරදි මන්තිරුව නැතුව වැරදි මන්තිරුවල තීරුවල ගියාම හැමෝටම කරදරයි. දැන් ඒ වගේනේ දැන් අපි කියමු අර තරුණිය නිවැරදි මන්තිරුවක ගියේ නැති නිසා අද ඇයත් දුක් විඳිනවා. කීදෙනෙ දුක් විඳිනවද? අර ගින්නට අන්තිමට තමන්ගේ තාත්තගේ තත පුච්චගෙන මල්ලිගේ තත පුච්චගෙන මේ තරුණියෝ බේරන්න ගිහිල්ලා මං හිතන්නේ දෙන්නගේ අත පිච්චිලා බලන්නකෝ වැරදි මන්තිරු ඇය ගිහිල්ලා අන්තිමට ඇය නිසා ගෙදර ඉන්න මේ අහිංසක මල්ලිලපව තාත්තලපව දුක් විඳිනවා ඔබ ඒ නිසා ඔබේ හිත නිවැරදි මන්තිරුවේ ධාවනය කරවන්න පින්වත්නි තණ්හාවට දාස වෙන හිත ගැන හැම තිස්සෙම බය වෙන්න සැලකිලිමත් වෙන්න මේක ප්‍රවෘත්ති විපාක වශයෙන් උත් ඒ කියන්නේ ඵල විපාක විදිහට ලැබෙන තැනත් ප්‍රවෘත්ති වශයෙන් විඳින තැනත් හැම තැනදීම කියන්නේ මෙලවත් පරලවත් හැම තැනදීම 10 තණ්හාවත් එක්ක දුකක් තියෙනවාමයි තණ්හාවෙන් විඳින තැන 10ක් පීඩනයක් මෙලවත් තියෙනවා ඒකට පරලවත් විපාක තියෙනවා පරලොව විපාකේ දැන් පේන්නේ මේ ජීවිතේ තියෙන ටික දැකලා බය වෙන්න. ඔබට මේ ජීවිතේ මේ පේන පිච්චෙන පිච්චිල්ල අනිත් පැත්තෙන් Tamange තියෙන සම්පූර්ණ කීර්තිය විනාශ වෙන්නේ නැහැ. මම දැක්ක පහුගිය දවස්වල නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නමින් මුදල් එකතු කරලා රටේ විවිධ තැන්වල එක්තරා තරුණ ළමෙක්. එතකොට දැන් මේ ළමයාගේ ඡායාරූපත් එක්ක නම් ගම් එක්ක විවිධ මාධ්‍යවල ප්‍රචාරණය වුණා. විවිධ වෙබ් අඩවිවල පළවුණ හැමතැනම මේ නම දැක්කා. දැන් මේ තරුණයාගේ යහළුවෝ මුහුණු පොත් තරහා සමාජ ජාල හරහා දැන් මේක දකිනවනේ. දැක්කට පස්සේ අයියෝ චික් අපේ යාළුවා මෙහෙම මිච්චර ජරා වැඩක් කරලානේ කියලා පන්සලක හාමුදුරුවරුගේ නාමයෙන් මෙහෙම සල්ලි එකතු කරලා කියලා දකිනකොට වින්වත්නි මේ නින්දාව මෙලෝ වශයෙන් ලැබිච්ච තණ්හාවට දාස වෙලා මෙලෝ වශයෙන් ලැබිච්ච දුක. දැන් පරලෝ වෙනම දුකක්. ඒතර පරලෝ දුක පැත්තකින් තියලා මෙලෝ විඳින දුක දිහා බැලුවොත් එහෙම තව කෙනෙකුට මේ වගේ වරදක් කරනකොට දෙසරයක් හිතන්න තියෙනවා. මොකද තණ්හාවට දාස වෙච්ච වෙලාවට ආයිතින් ඒකේ දුකක් තේරෙන්නේ ඒක කරන්න මොන කියන එක හිතෙන්නේ. එනිසා කරන්න හිතෙන්න කලින් මේ බය ඇති කරගන්න. බය ඇති කරගත්තම කරන්න හිත එන තැනදීම එන්නේ නැති වෙන්න නවත්ත ගන්නවා. කල්ැතුව බය ඇති කරගත්තම් පින්වත්නි. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ තණ්හාවට ගැට ගැහිලා ගිහිල්ලා රාග දේශ මොහත් එක්ක ලෝක සංනිවාසය විඳින දුක ඊට පස්සේ මේ තණ්හාව මහා දැලක් විදිහට දැන් ඇත්තටම වැළුවොත් එහෙම ලෝකයේ හරියට නිකන් මහා දැලක් කියලා දැලට අහුවෙලා ඉන්නවා වගේනේ තණ්හාව ඇතුලේ අහුවෙලා ඉන්න හැමෝම මේ දැල කපාගෙන එළියට පැන ගන්නවා වගේ දැන් මාළු අල්ලනකොට මාළුන්ට දාන දැලකට මාළු ඔක්කොම එක ගොඩකට අහු වුණාට පස්සේ මාළුව දන්නේත් නැහැ සමහරවිට මං දැලක් ඇතුලේ ඉන්නවා කියලා දැල ඇතුළේ ඉන්න මාළුවා සමහරට මම දැල කහු වෙලා ඉන්නවා කියලා දන්නෙත් නෑ මාළු ගොඩ අස්සේ ඉනකොට. එතකොට තණ්හාවට අහුවෙච්ච දාස වෙච්ච කෙනා මං තණ්හාව නැමැති දැලට අහු වෙලා ඉන්නවා කියලා දන්නේ නෑනේ. දැන් ඔබ හිතනවාද මම මේ දේශනාවේදී ගලපලා මේ තණ්හාපච්ච වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති මේ ටිකට ගැලපුවට ඔය උලු කැටේ සිද්ධිය ඕකට මූණ දීච්ච තරුණයාට තරුණියට හිතෙන්නේ නැහනේ මම මේ තණ්හාවට දාස වෙච්ච නිසා තණ්හාවේ දැලට අහු වෙලා තමයි මම මේ ඔක්කොම මෙහි කරන්නේ කියලා එයා දන්නේ නැහනේ පින්වත්නි. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒගොල්ලෝ දන්නේ මේක අපි අහු වෙලා ඉන්නවා කියන එක. අපි මේ තණ්හාවට අහු වෙලා මේ හිතන හැම සිතුවිල්ලක්ම හිතෙන්නේ මම මේ ගැටෙන්නේ මම මේ ඇලෙන්නේ මේ ඔක්කොම මේ තණ්හාවට දාස වෙච්ච නිසා කියලාවත් දන්නේවත් නැහැ. හිතන හිතන එක කරනවා. ඒකින්ද ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දැන් සැනසෙල්ලක් දැනෙන කාලේ මේ ධර්මය තේරුම් යන කාලේ දැන් සමහර තරුණ ළමයි අපිට හැමතිස්සෙම කතා කරන සයන්හස පුදුම ජීවිතේ මේ දැවෙන දැවිල්ල තවත් ඉන්න බෑ මහාන වෙන්න ඕනේ කියලා කතා කරන ළමයි කොච්චරවත් හම්බෙනවා සමහර ළමයි හොඳට අධ්‍යාපනය කරගෙන යන අතර ඒගොල්ලන්ට තේරෙනවා මොනවද දැන් මේ කරන කෙරුවා ඇතුලේ කවදද ඉවරයක් වෙන්නේ කියලා අනේ ස්වාමීන් වහන්සේ මහාන වෙන්න ඕනේ කියලා කතා කරනවා පින්වත්නි අපි මේ දකින්නේ ධර්මය තේරුම් ගන්න අවස්ථාව පින ලැබිච්ච කාලේ බොහෝ දෙනා පින්වත්නි මේකෙන් මිදෙන්න ඕනේ ගැලවෙන්න ඕනේ කියලා Tamanට පිනකටම එනවා ඒ සිතුවිල්ල. පිනකට එන ඒ සිතුවිල්ල බොහෝ දෙනාට වාසනාවකට ඇති කරගන්න තරම්වත් අතීතේ පිනක් නැහැ. සමහරලාට ධර්මය අහලා Tamanට සිතුවිල්ලක් එනවනම් අනේ මම මේකෙන් දැන් ගැලවෙන්න ඕන මං තව දුරට මෙහෙම ගැට ගැහි ගැහි මේ ගමනේ යන්න බෑ කියලා හිතනවනම් අන්න එහෙම පිනක් කියන්නේ අතීතයේ තමන්ට තියෙන පිනක ප්‍රතිඵලයක් විදියට පින්වත් එහෙම හිතෙන්න පවා සිතුවිල්ලක් කියන්නේ. එහෙම සිතුවිල්ලක් කියන්නේ වාසනාවන්ත මිනිහෙකුට. ඔහේ ගැට ගහ ගහ යනවා. ඒකින්ද අපි හැමෝටම මේ වෙලාවේ සිහිපත් කරනවා ඔබ පින්වත්නි පින්වන්තයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච කාලේ උන්වහන්සේ මොනතරම් අපි ගැන කරුණාවෙන් මේගොල්ලන්ව මම මේ තණ්හා දැලෙන් ගලව ගන්න ඕනේ කියලා සිතමින් උන්වහන්සේ විවිධ විදිහට මේ මාර්ගය කියලා දීලා තියෙන නිසා ඒ මහා කරුණාවෙන් මමම විතරයි මේ ලෝකයාව මේ ගැට ගැහිල්ලෙන් බේරගන්න ඉන්නේ කියලා උන්වහන්සේ දැකමින් මේ ධර්මයේ කියලා දුන්න නිසා පින්වත්නි ඔබට උන්වහන්සේගේ ඒ උතුම් රැකවරණය තවදුරටත් ප්‍රමාද කරගන්න නැතුව ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදය තුල රැකවරණය තුල ඔබේ හිත හික්මව ගන්නට වාග්ය වාසනාව සැලසෙත්වා කියලා අපි හදවතින්ම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා තණ්හාවට දාස වෙච්ච සිතක් ඒ තණ්හාවෙන් මුදව ගන්නට ඔබටත් පින්වත්නි ඔවුන්ට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට පිලිසරණ වෙන්නට කියලා සිහිපත් කරන මොකද සමහර අය දැවෙන 1000න් ගැලවෙන්න බැරුව පින්වත්නි පිච්චි පිච්චි මොනතරම් තවදුරටත් karma එකතු කරගන්නවද කියලා ඔබට පේනවනම් ඔබ කල්යාණ මිත්‍රය වෙන්න තවත් අයට සෙනසුරාදාට ඉරිදාට මේ වගේ වෙලාවට එකතු කරගන්න අපි මේ වෙලාව වෙන් කරගමු ධර්මය අහන්න කියලා ජීවිතේට ඒ වගේ අවවාදයක් ධර්මයේ තුලින් රැකවරණයක් පින්වත්නි නොලැබෙනවා නම් ඒ සිත නන්නත්තර යනවා. නිවැරදි මන්තිරුවට ගන්න ඔබගේ අවට වටපිටාවේ ධාවනය කරන සිත් පවා ඔබේ සිතත් නිවැරදි මන්තිරුවේ ගමන් කරන්න කටයුතු කරන්න. ඔබ හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් බුදු ගුණයක් ඇසුරෙන් ඔබට ඔබේ ජීවිතය දිහා විමසා බලන්න වාග්ය ලැබුණේ. ඔබ හැමදෙනාම මහා කරුණා සමාපatti ඥාණයෙන් සමන්විතව අපි ගැන මහා කරුණාවෙන් දහම් වදාළ ඒ උතුම් අපගේ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ මහා කරුණා ඥාණය බෙදලා වෙන් කරලා දුන්න ඒ උතුම් අග්‍ර වූ ප්‍රඥාවෙන් හෙබි සාරිපුත්ත මහරහතන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු. ඔබ හැමදෙනාම මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කළේ පින්බර දායකත්වයක් ධර්මෙන් මාසයකට එක් දායකත්වයේ බැගින් දෙනියාය ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා පින්වත් චමින්ද ජයවර්ධන මහත්මයා ඒ වගේම එම බිරින්ද දියණිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම ධර්ම දානය සිදු කරනු ලබන්නේ ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට සහ එම මැතිණියටත් අධ්‍යක්ෂක මණ්ඩලය සහ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අප පවුල් වලට සම්බන්ධ සැමටත් විශේෂයෙන්ම දශක ගණනක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපයමින් අපහා එක්ව සිටින පාරිභෝගික ජනතාවටත් ඒ වගේම එතුමාගේ පින්කම් වලට නිතරම අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් මේ ධර්ම ශ්‍රවණය මේ දේශනාව ශ්‍රවණය කළ රැස් කරපු සියලු පින ඒ ලොම්බිනේ නිම්නෙහි වාසය කරන සියලු දෙනාටත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් සකල ලෝකවාසී සැමටත් ආයුරාෝග්‍ය සැපතත් දෙලොව සුබසිතත් ශාන්ත නිවන් සුවයටත් ප්‍රාර්ථනා කරමින් නිරන්තරයෙන්ම එතුමහා එක් වෙලා පින් කරන දෙනියාය ලුම්බිනි සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය තුල සියලු දෙනාටත් නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වේවා කියලා ඒ සියලු දෙනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා මේ වෙලාවේ අදිස්ථාන සිතක් ඇති කරගෙන තිබෙනවා. දැන් අපේ මේ ප්‍රාර්ථනා කරපු සියලු සත්තරමුණු සඵල වෙන්නට කියලා ආශිර්වාද කරමින් දෙවියෝද සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත්වත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතීන්ටත් මේ පින් බලෙන් පරලොව සැනසෙල්ලම සැලසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම පින්වත්නි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂක පින්වත් චමින්ද ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ බිරිඳ දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටම ඒ වගේ මේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම විශේෂයෙන්ම දයපල ජයවර්ධන පින්වත් ඒ පියාණන්ට එම මෙතිනියට හැම දෙනාටමත් අපි ආශිර්වාද කරමින් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට සහ net fm ආයතනයේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් අපි වරුණ මහත්මයා ඇතුළු හැම දෙනාටමත් හෙත් පතන ආශිර්වාද කරන ඔබ සියලු දෙනාම මෙලොව යහපත ලබත්වා පරලෝ සුගතිය සලසා ගනිත්වා හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කර ගන්නටම සියලුම පින් හේතු ආසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු වෙන සුනාදා සිග්නේ දසපුව ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ මේ දේශනාව ශ්‍රවණය කරනකොට ඔබට දැනෙන්නට ඇති අපේ හිත කොතරම් දේවල් වලින් කොටු වෙලාද ඉන්නේ කියලා මට නම් හැඟුණේ දේශනාව අහගෙන ඉන්නකොට අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ ප්‍රතිඵල කරා යන්නට අපි කොච්චර ඈතද ඉන්නේ කියලා. හැබැයි ඈත කියලා අත්හරින්න පුළුවන් ගමනක් නෙවෙයි පුළුවන් තරම් ඉක්මනින් ඒ සඳහා ලං විය යුතුයි කියලායි මට හිතුනේ. අපේ හැමදෙරණ ඔබ වහන්සේට බොහොම පිං මෙවැනි උත්තම වූ දහම් කාරණා තුලින් හිත පෝෂණය කිරීම පිළිබඳව සහ අවසානයේදී අර පුණ්‍යානුමෝදනා වෙතට යොමු වෙන විට මට හිතුනේ චමින්ද ජයවර්ධන මහත්මයා කොච්චර හිත ප්‍රගුණ කරනවා ඇද්ද කියලා. Taman වටා ඉන්න හැමදිනාම එකතු කරගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙමින් ධර්මය ලං කරන්න උත්සාහ කරනවා. අපේ ජීවිතේ කොයි මොහොතක මරණය ලැබෙවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ ඕනෑම අවස්ථාවක මරණයට නොබියව මුහුණ දෙන්නට පවා මේ සසරේ අපි ඉදිරියට කතා කරමු ධර්ම සාකච්ඡාවේදී අපි හාමුදුරන් වහන්සේගෙන් තවත් කාරණා අපි දැනුවත් වෙමු තණ්හාව කොතෙක් දුරට සසරට සමීප වෙලා තිබෙනවාද කියන කාරණේ අපට දැනේවි හැඟේවි ඒ නිසා ඒ කාරණා පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කරන්න අපේක්ෂා කරමින් අද මේ ධර්මානුශාසනාව තුළ තණ්හාවෙන් ජීවිත මුදවා ගන්නට අවිද්‍යාවෙන් හිත මුදවා ගන්නට බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන් ඇසුරේ අපට මේ කළ දහම අවවාදයේ සැබවින්ම අඳුරු තැනකට ආලෝකයක් ලබා දුන්නා හා සමානයි කරන්නේ අපේ හැමදෙරණේ නිසා ඔබ වහන්සේ මේ කරන සියලු සත්කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියන්ද වෙනම සෙනසුරාදා සිග්නේ තසපුව සමග අවිද්‍යාව පිළිබඳව තණ්හාව පිළිබඳව මේ සති දෙක තුල දැනගත්තු කාරණා කොතෙක්ද ඔබ කොතරම් නොදැනුවත් භාවයක සිටියාද ඔබ විතරක් නෙමෙයි මම අතුළුව අප කොතරම් නොදැනුවත් භාවයක සිටියාද ඇතැම් වෙලාවට අපිටත් හොරා අපේ හිතට ඇතුළු වෙලා අපිවත් විනාශ කරලා යනකම් අපි දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තමයි මේ අවිද්‍යාව, තණ්හාව අපේ හිතට ඇති කරලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වෙන් මිදෙන්න අපිටමයි පුළුවන්. අපිට ඒ සඳහා මාර්ගයයි මේ ශ්‍රී සද්ධර්මය හරහා හමුවන්නේ. ඒ හමු වෙන මාර්ගයේ නියැලෙන්නට කුසීත වෙනවා නම් අපි අපේ ජීවිත හැඩගස්වා ගන්නෙ කොහොමද මේ ධර්මයේ කුමටද කියන කාරණේ ඔබ හිතන්න. ඒ නිසා නැවත නැවත වහවහ අර හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්නට උත්සාහ කරනා වගේ ධර්මයට ඇලෙන්න, ධර්මයට කැමති වෙන, ධර්මයට යොමු වෙන්න ධර්ම මාර්ගයේ හැසිරෙන්න. ඒ තමයි අපේ හාමුදුරන් වහන්සේ මෙවැනි වැඩසටහන් ඔස්සේ සිටින දසපුව ධර්මානුශාසනා ඔස්සේ මඟ කියා දෙමින් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මඟ හැසිරෙන්නට අදිටන් කරගනිමු. හිතේ කනස්සලු ස්වභාවයන් ඇති වේවි, කලකිරීම ඇති වේවි. ඒ කලකිරීම නැවත නැවත විමසා බලන්න ඔබ. ඔබට හැඟේවි අපි මේ අවිනිශ්චිත ජීවිතයක් ගත කරන්නේ. අපි අවිනිශ්චිත සමාජයක ඉන්නේ. අපි අවිනිශ්චිත භෞතික දේවල් පසුපස හඹා යන්නේ. අපේ ජීවිතයත් අපිට විශ්වාසයක් ඇති අවිනිශ්චිත ජීවිතයක්. ඒ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ අවිනිශ්චිත භාවය ක්‍රම ක්‍රමයෙන් ඉක්මනින් අපේ ජීවිතෙන් ඈත් කරගන්නට ලැබෙන අවස්ථාවක් තමයි මේ ධර්මය. ඉතින් මේ ධර්මය තියෙන රටක ඉපදින්න ලැබීම වාසනාවක් කියලා හිතලා හැකි පමණ ඉක්මනින් ඒ සඳහා යමු වෙන. අපේ හාමුදුරන් වහන්සේව, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිටින දසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් ගෞරවයෙන් নমස්කාර පූරකව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම මේ ජීවිතය දිහා බැලුවත්, සමාජය දිහා බැලුවත්, දේශපාලනය දිහා බැලුවත් මේ හැම තැනකදීම තණ්හාව අවිද්‍යාව කොතරම් ජීවිතයක් වෙලාගෙන පවතිනවාද කියන කාරණේ මනාසේ පැහැදිලි වුණා ඔබ වහන්සේගේ දේශනාවේදී බුද්ධ දේශනාවේ එය කෙලෙස පහදා තිබෙනවාද කියන කාරණය අපිට හොඳට හිතන්නට අවකාශයක් උදා වුණා මේ දේශනාව තුළ. ඔබ වහන්සේ කියෝ කාරණා අතර පරිසරය පිළිබඳ පරිසර විනාශය පිළිබඳ ඔබ වහන්සේ පසුගිය සතියේ විශේෂයෙන් ඔබ වහන්සේට මා දුරකථන මතුමක් ලබාගත්තු මොහොතේ සිහිපත් කළා. පුදුම කනගාටුවක් තියෙන මට විල්පත් කියන්න හිතෙනවා. එහෙම ඔබ වහන්සේ මේ පරිසරය විනාශ වෙන පැති පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කළා බොහොම කනගාටුවෙන්. ඇත්තටම අපි පරිසරයට ආදරය කළ යුතු, අපව ජීවත් කරන අපිට ඔක්සිජන් ලබා දෙන මේ පරිසරය කෙරෙහි අපේ ඒ ආදරය ගෞරවය නැති වෙලා තිබෙන්නේ මේ අවිද්‍යාව තණ්හාව නිසාම කියලා හිතෙනවා. මට හිතෙනවා අද සාකච්ඡාවේ ඔබ වහන්සේ දේශනාවේදී බොහෝ කාරණා පැහැදිලි කළා. නමුත් තවත් ඒ වෙතටම යමු වුණොත් තව කෙනෙකුට එක අයෙකු හෝ ඉන් මුදව ගන්නට අපට හැකියාවක් ලැබුණොත් ඒකත් හරි වටිනවා කියලා අපි හාමුදුරනේ. ඒ නිසාම ඔබ වහන්සේට ආරා ආරාධනා කරන අපේ මිනිසුන්ට අපේ හාමුදුරනේ බලයක් ලැබෙනකොට මොළය හිඟ වෙන්නේ මොළය පල්ලෙහාට වැටෙන්නේ ඇයි අපේ හාමුදුරනේ මේ වගේ දැන් අපි පහුගිය කාලෙම සෙනසුරාදා සිටනේ තසපුව තුල අපි වවමු රට නගමු කොච්චර අපි කතා බහ කළාද පරිසරය පිළිබඳ කොච්චර ආදරෙන් කතා කළාද ඒ හැඟීම ඇති කරලා ඒ වටා ලොකු පිරිසක් එකතු වෙලා රටම ඒ සඳහා එකතු වෙලා අවසානයේදී අපි මේ භුක්ති විඳින ප්‍රතිඵලය දිහා බැලුවාම පුදුම කනස්සල්ලක් ඇති වෙන්නේ පුදුම සංවේගයක් හිතේ ඇති වෙන්නේ අපේ ආම්ත්‍රණේ. මේ සංවේගය අපේ ජනතා හදවත් තුළට තවත් දැනෙන ලෙස මේ පරිසර විනාශය පිළිබඳව තවත් කාරණා ඉස්මතු කර දෙන ලෙස බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේටම වැඩසටහනේ සාකච්ඡාව ආරම්භ කරන්නට ආරාධනා කරනවා. ඔව් වරුණ අද දවසේ අපිත් එක්ක එකතු වෙන ගෞරවනීය මහා සංඝරත්නයටත් අපි පළමුවෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අපිව ධර්මයේ තුල බොහොම සෙනෙහසින් ඇසුරු කරමින් ධර්මාශ්‍රවණය කරන සිත්නෙත් අසපුව සදහැ සිතින් සවන් දෙන බොහෝ දෙනා මේ රටේ අපි එයටත් ආශිර්වාද කරනවා. ඇත්තටම එයත් නිවසේ හිටියත් අපිව ඇසුරු කරන්නේ වරුණ. සතියකට සැරයක්. ඉතින් ඒ ඇසුරට මඟ පාදා දෙන net FM නාලිකාව මේ රටේ මේ වෙනකොට මහා වන සංහාරයක් වෙන බව වරුණ බොහෝ දෙනා දන්නවා. සමහර වෙලාවට ආණ්ඩු විරෝධීද ආණ්ඩු පාක්ෂිකද කියලා නෑ සියලු මාධ්‍යවල මේ වෙනකොට පෙන්නනවා මේ රටේ විනාශ වෙන මහා ජන සංහාරය ගැන. netfm නාලිකාවෙම පසුගිය දවසක ප්‍රවෘත්තියක් පළ වුණා එක දවසකට අක්කර 3 බැගින් කැපිලා තියෙනවා කියලා පහුගිය මාසේ කැපිච්ච ගස් ප්‍රමාණය විතරයි. එතකොට එක මාසයක් ඇතුළේ කැපිච්ච ගස් ටික එක දවසට අක්කර තුනක් ගන්න. එහෙමයි සනා. එතකොට එක පැත් එක ප්‍රදේශයක නෙමෙයි වරුණ. රටේ විවිධ ප්‍රදේශවල. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගහක් නෙමේ ගහක අත්තක් නෙමේ ගහක කොලයක් කඩන්න එපා කියලා අපිට ශික්ෂාපද පනවපු සාස්ෘණ හසෙනවා පරිසර වේදියාණන් වහන්සේනවා ඔව් ස්වාමීන් වහන්සේලාට එක ගහක කොලයක්වත් කඩන්න තහනම් කරපු සාස්ෘණ වහන්සේ මං හිතන්නේ මේ ලෝකේ කිසිම සාස්ෘවරේ ඒ තරම් ඒ විදිහේ ශික්ෂාපදයක් පනවෝ කියලා ගහක කොලයක් කඩන එකට පවා එහෙමයි ස්වාමීන් වහන්සේ මොකද ඇත්තට මේ ශික්ෂාපදයට බලපෑවේ බෝමාට දෙවිවරු ඉන්න ගහක් ස්වාමීන් වහන්සේ නමක් විසින් කපනකොට ඒ දෙවියාගේ දරුවෙකුට වෙච්ච හිංසාවක් හින්දා තමයි මේ ශික්ෂාපදේ පැනෙන්නේ. එහෙමයි. මොකද මේ මේ මහා වනයන් වල බොහෝ ගස් ආශ්‍රිත වරුණ බෝමාට දෙවිවරු ඉන්නවා. එහෙමයි සවනවා. මේ වනය රකින්න කතා කරන බොහෝ දෙනා සමහරලාවට ගස් කොළන් වලින් ලැබෙන රැකවරණේ ගස් කොළන් වලින් ලැබෙන ඔක්සිජන් වෙන්න පුළුවන්. ඒ ආදී යම්කිසි ප්‍රතිඵලයක් නිසා තමයි මේ ගස් කොළන් වලට මෙච්චර ආදරේ. හැබැයි අපි විතරක් නෙමෙයි වරණ. අපිට වැඩි ආදරේ දෙවිවරු, බෝමාට දෙවිවරු. මොකද බෝමාට දෙවිවරුන්ගේ ගස් ආශ්‍රිතව ඉන්න දෙවිවරු තමයි වැඩි හරයක් ඉන්නේ. සාමාන්‍ය භූමාට දෙවිවරු වරුණ වෘක්ෂ දේවතාව විදියට ගස් ඇසුරු කරගෙන වගේම පර්වත, ගල්, ලෙන් නොඑක් තැන් ඇසුරු කරන් ඉන්නවා. විමාන හදන් ඉන්නවා. විමාන හදන් හැබැයි කඳු ආස් කඳු කඳු වලට අධිග්‍රහිත හෝ වේවා, ගල් වලට අධිග්‍රහිත හෝ වේවා, ඕ වගේ ඉන්නට වැඩිය වැඩිපුරම භූමාට දෙවිවරු ඉන්නේ වෘක්ෂ දේවතාව විදියට ගස් වලට අධිග්‍රහිතව. එහෙමයි තමයි. ඒකකොට මේ කැලෑ පිටින් කපනකොට

ඔබට නොතේරුණාට වරුණ මේ දැන් මේක තරහා කරගන්නත් හොඳ නැති පොළොවම ඇසුරු කරන් ඉන්න දෙවරු ටික අපිට ළඟමයිනේ ළඟින්නයිනේ එහෙමයි නිකන් ගේ ඇතර මිනිස්සු ටික තරහා කරගත්තාම ගෙදර ඉන්න බැරි වෙනවා වගේ වැඩක් මේක يعني දුර හිතන දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න හතුරයි ප්‍රබල හතුරෙක් හදාගන්න එක භයානකයි එතකොට සදෙව් ලෝකේ දෙවරු තරහා කරගත්තා වගේ නෙමෙයි මේ භූමාට දෙවියන් නම නාප කරගන්න එක ඉතින් ඒකෙදි මහා වනාන්තරවල තියෙන මහා ගස් කපනවායි කියන්නේ අපරම වර්තමාන භූමාණ්ඩ දෙවිවරු මේ රටේ මහා විනාශවලට ඉදිරියටත් මම් පාදාවි කියලා බයක් ඇති වෙනවා. මේ මේ ගස් කපාගෙන යන විදිහට. දැක පහුගිය දවස්වල අපේ උරුවරිගේ වනිල ඇත්තෝ වනස්පති ප්‍රකාශයක් කරලා තිබ්බා ජීවිතේ කවදාකවත් එතුමා අහලා නැති තරම් වනසිඳීමක් ගස් කැපීමක් මේ ආසන්න දවස් ටිකේ එතුමා ඇහුවා කියලා. එහෙමයි. එතුමා ඒකට තව දෙයක් කියලා තිබ්බා මේ ස්වභාව දහම දඬුවම් දෙන එක දැන් ඉතින් වැඩි යටක් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. මේ මේ වගේ රටේ විවිධ හැම ප්‍රදේශයකම විවිධාකාරයෙන් මේ රට දියුණුවෙන් දියුණුවටපත් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙච්ච බොහෝ දෙනා මේ වෙනකොට විශාල හිත වේදනාවක මේ ගැන ඉන්නවා. හැබැයි අපිට නොපෙනෙන දැන් අපි දකින්නේ මේ රටේ මේ මිනිස්සුන්ගේ හිත විරිදලා කියලාගෙන වනිලා ඇත්තන්ගේ හිත විරිදලා, හාමුදුරුවන්ගේ හිත විරිදලා, මිනිසුන්ගේ හිත විරිදලා කියලා. හැබැයි වරුණ ඔය ඔක්කොම හිත විරිදලි වලට වැඩිය හිත විරිදෙන්නේ <coughs> අපි ගස් වලට අරක් කරගෙන නැහනේ. අපි ගහේ විමානය හදාගෙන නැහනේ. එහෙමයි. මේ ඔක්කොටම වැඩි හිතරේ දෙන වරුණ මේ රටේ ඉන්න බෝමාට දෙවිවරුන්. එතකොට බෝමාට දෙවිවරු මේ මහා ගස් කපන එකට ගැටෙන ගැටිල්ල විපාක බොහෝ දෙනාට අනාගතේ විඳින්න සිද්ධ වෙනවා වාත්තවලාහක වැස්සවලාහක ආදී වශයෙන් වරුණ මේ වැස්සට වලාකුළු වලට සුළඟට මේ හැම දෙයකටම අධිග්‍රහිත දෙවරු වෙනවා එහෙමයි සර් එතකොට ඔබට නොතේරුණාට මේ ගස් කැපිල්ලෙන් බලපෑම් වෙනවා ඒ විමානවලටයි එහෙමයි හරි මේ කොටින්ම වැස්සවලාහක දෙවරුන්ට උනත් ඒ ඒ ඇත්තන්ගේ විමානවලට මේක ගස් කපන එක බලපෑමක් කරනවා ඔව් ඉතින් එතකොට ධර්මයට බොරු කරන්න බෑ. ඔව් එතකොට මේ රුක්ෂ දේවතාව විතර නෙමෙයි මෙතන අමනාප වෙන්නේ. වාතවලහක මේ උන්නවලහක උන්නවලහක වැසවලහක මේ සියලු දෙවිවරු අමනාප කරගෙනILLක් මෙතන තියෙනවා. මේ ගස් කැපිල්ලේ. කියන අර දේවෝ වසතු කාලේන එතකොට රාජා බෞද්ධ ධම්මිකෝ කියන කාරණේ වෙනස් වෙන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් එහෙම. ඒ නිසා රටේ රජුනි නැත්තම් ජනපතිතුමනි මේ ගැන අවධානය යොමු කරන්න. ඔබතුමා හොඳ බෞද්ධයෙක් කියලා අපි දන්නවා. එතුමට බලපෑම් කරනවා නම් එතුමට මේ රට කරන්න බැරි වෙන කොහේ බලපෑම් හරිද? දැන් අපි දන්නවා අවංක ඕනකමක් තියෙන කෙනෙක්. මේ රට හදන්න ඕනේ කියලා ඒක කවුරුත් දැක්කා. ඇතුලෙන් අවංක ඕනකමක් තියෙනවා. හැබැයි මේ මේ ප්‍රශ්නේ විසඳන එකට මොනවා හරි අපහසුතාවයක් තියෙනවා නම් කාටවත් පෙන්නේ ඉල්ලස් වෙන්න. එතකොට පෙනේ මොකද වමනාවක් තිබෙනවා. මොකද්ද මේ වෙන්නේ කියන බලපෑමක් තිබෙනවා. වෙන රටවල වර්ණමාවබට කියනනම් ඕමාන් වල මේ මැද පෙරදිග රටවල ගස් කොළන් නැහනේ. හරිද? හරිම අපහසුයෙන් මිනිස්සු ගස් වවා ගන්න. ශුෂ්ක ප්‍රදේශ තියෙන්නේ. ඕමාන් වල මේ මෑතක නැති වෙච්ච රජතුමා පුදුම විදිහට ගස් කොළන් වලට ආදරේ. එතුමා වරුණ වෙන රටවල වලින් අර මේ රුට් බෝල් කරපු ගස් කිනල්ලා හිටෙව්වේ. එතකොට හැමතැනම කැලෑවල් හදලා තියෙනවා පාරවල් ගාන එපුවා. හරියට සිංගප්පූරුවේ පාරවල් වල යනවා වගේ දැනෙනවා ඕමාන වල පාරවල් වල යනකොට එච්චරට ගස් හිටවල මේ බෝගස් වගේ ගසුත් තියෙනවා. එහෙමයි සනස. වරුණ කුරුල්ලන් වෙනම ඉන්දියාවෙන් ගෙනල්ලා දාලා මේ ශේම භූමියක් විදිහට මැද පෙරදිග පත් කරගන්න එතුම සෑහෙන කැපවීමක් කරා ඕමානි. හොඳම කතාව තමයි කවුරු හරි පාර යන මිනිසෙක් වාහනයක් ගිහිල්ලා ගහක හැප්පුවොත් පාරයිනේ හිටවපු ඒ ගස් තිරනේ වාහනයක් හරි ගිහිල්ලා ඇක්සිඩන්ට් කරොත් ගහක් හැප්පුවොත් ඒ ගහකට ගානේ වරුණ වාර්තා හදලා තියෙනවා. ඒ ගහකට ගහ හිටවනකොට එතන කරපු වියදම. ඊට පස්සේ මේ යම් කිසි ප්‍රදේශයකට මේ ගස් වලට වතුර දාන්න. මොකද ඔවුන් වතුර ටික පවාගන්නේ මුහුදු වතුර මේ ප්‍රතිචක්‍රීකරණය කරලා. කරලා. එතකොට විශාල වේදමක් දානවා ගහට දාන වතුර ටිකට. සෙල්සියස් අංශක 40 ගණන් සමහර කාලවල දේශගුණේ උෂ්ණත්වය යනවා. එතකොට වර්ණ ගස් ටික රැක ගන්න පුදුම වතුරක් දානවා. එතකොට ඒ ප්‍රදේශයට දාන වතුර ටිකේ පවවරණ අර ගස් ප්‍රමාණයට ගණන් හදන්න බෙදනවා. බෙදලා වාර්තා තියෙනවා ගහකට කොච්චර වේදමක් දරලා තියෙනවද කියලා ඒ ගහේ අදාළ කාලපරස වෙනකොට. එහෙමයි. හැප්පුවොත් එහෙම වරුණ වාහනයක් පදවන්නේදී ගහ ඒ ගහට මුළු වේදම දරලා තියෙන සම්පූර්ණ ගාණ තියෙනනේ ඒ ගාණ ගෙවන්න ඕන වරුණ. එහෙමයි. හරිද? ඔන්න ඔයගේ නීති රීති හින්දා ගහකට මේ ගිහිලා මිනිස්සෙක් හැපුණත් ගහක් කපන්න බයයි මිනිස්සේ. එච්චරට ගස් කොළන් රකින්න නීති රීති දාලා තියෙන මේ මේ කිසිම ධර්මයක් නැති රටවල වල අපි කතා කරන මුස්ලිම් මිනිස්සු දැන් ඇත්තටම මම මේ ඊපෙරේද දැක්කා වරණ වනාතවිල්ලුව පැත්තේ ගමක් ඇතුලේ මං වඩිනකොට මේ මුස්ලිම් ගම්මානය ඒ ගම්මානයේ තියෙන මේ පාරයිනේ ලස්සන දෙන කුඹුක් ගස් හරිද? ඒ කුඹුක් ගස් වල ඔක්කොම අතු කපලා දාලා මේ පාරයිනේ නිකන් තියෙන ගස්. ඒතර මේ මේ මම මගේ රියදුරු මහත්තයට කිව්වේ මේ මිනිසට පුදුම මේ අවුවක් ඕනේනේ කියලා මේ මේ හේවණක් පේන්න බැරි මොකද කියලා. ඒතර <laughs> මම මේ මතේ අපේ රටේ ඉන්න බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ගේ දකින්න ගස් කොළන් වලට ආදරේ නැති. හැබැයි වරුණ මගේ බවුන් පැලැස්සේ එක්තරා මුස්ලිම් පුද්ගලයෙක් හිටියා මේසන් වැඩවලට ඇවිල්ලා ඉන්න සිංහල මේසන් බාසුන් හේලා සහ මේසන් ගෝලයේ ඔක්කොම අතරින් මේ මිනිස්සයා අපි අවදි වෙන්නත් කලින් කලවරේම අවදි වෙලා මේ ගස් කොළන් සියල්ලට සහ තනකොළ ඔක්කොටම වතුර ටික දාන්නේ මේ මිනිස්සයා මේ කියන්නේවත් නැතුව. එහෙමයි අපි අපි පවරලත් නැතුව. <laughs> උදේටයි හවසටයි මේ මිනිස්සයාගේ රාජකාරී වේලාවට පෙර පෙර සහ රාජකාරී වේලාවෙන් පස්සේ يعني උදේ 8:05 වැඩ කරන කාලෙට පෙර සහ ඒක එයා 8 වෙනකොට වැඩ පටන් ගන්න කලින් ගස් ඔක්කොටම වතුර දාලා තමයි වැඩේ තියෙන්නේ. එහෙමයි. අර එයාගේ නිදිය ගන්න කාලේ වෙලාවක් වෙන් කරගත ගස් ටිකට වතුර දාන මුස්ලිම් මිනිස්සෙක්. ඒතර අපිට මේ මේ රටේ දැන් ඔය මැද පෙරදිග මම ඔය කිව්ව සිද්ධිය කරේ ඒත් මුස්ලිම් රජෙක්නේ. එහෙමයි. ඕමාන්වල. එතකොට අපිට මෙතන ජාතිකයන් වශයෙන් අපි දකිනවා දැන් මුස්ලිම් මිනිස්සෙක් ගස් කපනවා කියලා පහුගිය කාලේ මේ රටේ ලොකු වේදනාවක් තිබ්බා. දැන් මේ සිංහල മന്ത്രിවරු, සිංහල ඇමතිවරු, මේ රාජ්‍ය ඇමතිවරු මේ ගස් කපාගෙන යනවා. එතකොට වරුණ මේක සිංහලද මුස්ලිම්ද කියලා කතාවක් නෑ මේ මේ තියෙන ගැටලුවේදී කියන්නේ තණ්හාව තමයි මෙතන තණ්හාවම තමයි. ඒක જાතියක් නෑනේ ඕකට. එතකොට බුදුරජාණන් වහන්සේ අර මං කියෝ ගාථාවේ වර්ණ හරිය ලස්සනට කියන වනං චින්දත මාරුක්කං වනතෝ ජායති භයං චෙත්වා වනංච වනත්තංච නිබ්බානා හෝත බික්කවෝ කියලා. පින්වත් මහණෙනි ඔය කෙලෙස් වනේ කපලා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් නම් කපන්න එපා. මම කෙලෙස් වනයේට යන පාරක් දන්නේ ගියවන්නව හරහා තියෙන කියලා වෙන වෙලාවකට. <laughs> වනං චින්දත මාරුක්ක මේ මේ මහ වනයේ තියෙන ගස් කපන්න යන්න එපා. මේ හිතේ තියෙන කෙලෙස් වනේම කපන්න. ඒකට බිය වෙන්න කියනවා. ඒ කෙලෙස් වනේට තමයි කියනවා බලන්න ඒක මේ වනතෝ ජායති බයං කෙලෙස් වනේටයි කියනවා බය වෙන්න ඕනේ. මේකේ මේ චෙත්වා වනංච වනතංච මේ පොඩි වනේ සහ ලොකු වන කියන හැම වනේම කපලා දාලා නිබ්බානා හෝත බික්කෝ වනයක් නැති කෙනෙක් බවට පත් වෙන්න කියන හිතේ එහෙමයි ඉතින් හිත වන වෙච්ච මිනිස්සු තමයි වරුණ අද බහුතරයක් කියන්නේ ඇත්තටම දැන් වරුණ ඔබ විල්පත්තු පැත්ත ගැන කිව්වා විල්පත්තුනේ විල්පත්තුට මෙහා තියෙන ඔය මේ මේ වනාත් වනාත් වනාත විල්ලුව ඊට පස්සේ විල්ලුව කියන වරුණ දමිළ භාෂාවෙන් වැවට වැවට කියන ලස්සන වචන තමයි විල්ලුව කුලම මේ හැම වචනෙම. එතකොට ආනවිලුන්දාව ඊටත් මෙහා තියෙනවා මේ ඔක්කොම පොත්වලමට අයිති ආනවිලුන්දාවට මම ඔය කැපුවා කියන දවස් ටිකේම ගියා වරුණ ඒ දවස් ඒ ඇහිච්ච දවසම ගියා මට එදා ඒ වෙලාවේ විවේකයක් තියෙනවා මං ටක් ගාලා වෙලම ගියා මොකද්ද මේ කැපුවේ කියන එක බලන්න වර්ණ ආනවිලුන්දාවට ගිහින් නැති කෙනෙක් ආනවිලුන්දාවේ වටිනාකම දන්නේ ආනවිලුන්දාව කියන්නේ වැව් හතක් එකට තියෙන තැන. එහෙමයි සර්. එකට මහා අක්කර ගණන්, ඒ කියන්නේ හෙක්ටයාර ගණන් විශාල වැව් එකට තියෙන්නේ. බන්ට් එකෙන් බන්ට් එකට වෙන් වෙලා තියෙන වරුණ. මේ මේ බන්ට් එක දිගේම තියෙන මහා කුඹුක් ගස්, මාරගස් වලින් පිරිච්ච මහා වනයක් විදියට. ඒ ගස් කපලා සෝනයිස? නෑ ඒකේ එක්තරා පැත්තක ඒ කියන්නේ ඔය අක්කර තුනක විතර ප්‍රමාණයක් කපලා තියෙනවා ඉස්සෝ වගා කරන්න කියලා. ඉතින් අර මේ මේව මේ පරාක්‍රම බාහු රජුරෝ හදපු ප්‍රදේශයක් වරුණ එහෙමයි. මේ ඇත්තටම අර ඔයකින් වතුර ටික නිකාන් ගිහිලා මුහුදට යන්නේ එක නවත්තන්න මෙතන මේ මේ මේ අද වතුර එකතු එතුමා වේ වතුර එකතු කරන්න ගියේ ඔය කුඹුරු පිරවන්න හැබැයි කෘෂිකර්මයට එහෙම ඒක විතර නෙවෙයි ඔය වියලි ප්‍රදේශවල ගොඩාක් වැව් හදලා තියෙනවා ඒකට හේතුව මොකක්ද වියලි ප්‍රදේශවල ගොඩක් වැව් හැදුවේ වතුර එකතු කරගන්න කෘෂිකර්මයට ඕනකමටම විතරක්ම නෙමෙයි. අර මේ ඒ තෙතමනෙත් එක්ක කාබන් අවශෝෂණය කරගන්නවා කියලා කියන පොළොවට ඒතර මේ පොළවෙන් ගහන රස්නයක් කියන නිවරණ. මේ රස්නේ පවා අඩු කරනවා. වියලි ප්‍රදේශවල එනකොට තෙත පොළවක් හදන්න. අනුරාධපුර වෙන්න පුළුවන්, තිස්සමහාරාම ආදී පැති වෙන්න පුළුවන්. වියලි කලාපේ මොනරාගල වගේ පැත්ත වෙන්න පුළුවන්, මේ පුත්තලම් පැත්ත වෙන්න පුළුවන් මේ හැමතැනම. දැන් විකිපීඩියා වල ගිහිල්ලා බැලුවොත් එම් පුත්තලම් පැත්තේ තියෙන උණුසුම සාමාන්‍ය මට්ටමේ උණුසුම යන්නේ 27 28 29 ගණන් වරුණ. ඒ තත්ත්වයට පත් වෙලා තියෙන ওই තියෙන වැව් ආදී ගස්කොලන් ටික නිසා. එහෙමයි සර්. වනාතවිල්ලෝ පැත්තේ මහවනේ ඊට පස්සේ විල්පත්වේ මහවනේ මේ ඔක්කොම වනාන්තර ටික නිසා තමයි ඔය පැත්තේ ඔය රස්නේ අඩු කරලා තියෙන්නේ. එහෙමයි. මේ ගම්පහ තියෙන දේශගුණෙමයි තියෙන්නේ. පොත්තලම කියලා මිනිස්සු හිතන්නේ පොත්තලම ගම මහ කාස්ට් එකයි කියලා. දේශගුණය විදිහට ඒ කියන්නේ වාර්තා තියෙනවානේ දේශගුණේ වාර්තා ඒ වාර්තා සියල්ල බැලුවට පස්සේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය කියලා එලා තියෙන 38 පොයින්ට් ගාන පොතලමට. ඉතින් කොළඹත් වෙනවනේ වරුණෝයි ගාන. හරිද? ඉතින් ඒකෙන්ද මේ මිනිස්සු සුවසේ ජීවත් වෙන සත්තු සුවසේ ජීවත් වෙන දැන් ඔය ආනවිලුන්දාවේ කුරුල්ලෝ කොච්චර සුවසේ පරිසරයේ ඒ පරිසරයේ ජීවත් වෙනවද කියනවනම් ඔය පිටරටින් එන කුරුල්ලෝ ඉන්නවා ඉන්නේ කාලයකට. මේ මේ සංචාරක පක්ෂීන් එන්නේ තමන්ගේ වර්ගය බෝ කරගන්න හැම දෙයකම ආනවිලුන්දා ගංගාව ප්‍රදේශය තමයි ඒගොල්ලන්ගේ රාජධානිය වගේ කරගෙන තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒව සංචාරක පුරවරයක් කියන්නේ. ඔව් ඒවා අර රජවරු එදා හදලා දීලා අද වෙනකම් මිනිස්සු ආරක්ෂා කළා. මේ දේශපාලකයෝ తాවකාලික රටකටපත් වෙලා මේවා විනාශ කරන්න යනවන වරණ අනාගත පරම්පරා පිටින් සාප කරනවා විතරක් නෙවෙයි අර මං විතර දෙවරුත් මේකේ මේ රටට ආයි දියුණුවෙන් දියුණුවකට එන්න ඉඩක් තියෙන ගන්නේ දේශගුණික පැත්තෙන් හැම පැත්තෙම මිනිසුන්ට පීඩා ඇති කරනවා. ඒක නිසා අපි අපි ගොඩක් දුර කතා කරන්න ඕනේ සැලකිලිමත් වෙන්න කියන්නට ඕනේ ඔබ කරන දේ තමයි විපාකයේ විදියට එන්නේ භික්ෂුව හැමතිස්සෙම වනයත් එක්ක ඉන්න භික්ෂුවට වනයේට ස්වාමින්වහන්සේලා ආදරේ ඒ නිසා ස්වාමින්වහන්සේලා පවා මේ වෙලාවේ යම්කිසි විදිහකට මං හිතන්නේ ඔය හැම මාසෙම තුන්වෙනි ඉරිදද කොහෙද හාමුදුරුවන්ට මේ රැස්වීමකුත් තියෙනවා රටේ ජනනායකයා මුණ ගැහෙන්නේ මන් දන්නේ හම්බෙන්න බලේ තියෙන හාමුදුරුවෝ මේවා අහලා මේවා ගැන ඇයි මේ මේ මේ අනුශාසනා කරන්නේ නැත්තේ කියලා. අඩුතරමේ මේ මේ රටේ ඉන්න දෙවිවරු උනත් තමනාප වෙනවා කියන එක මේ හාමුදුරුවෝ කියන්න රාජ්‍ය නායකයන්ට. මෙයා තීරණයක් ගන්නකොට තමන්ගේ සහෝදරයෝ අමනාප වෙනවද සමහර විට තමන්ගේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු අමනාප වෙනවද කියන එක බලන්න කලින් ඉස්සෙල්ලා බලන්න ඕනේ හාමුදුරුවරු රටවැසියා දෙව් බඹුන් අමනාප කරගන්න වැඩක් මේ විදිහට කටපියාගෙන හිටියොත් එහෙම කියන එක. නිසා ඒකේ ඉස්සෙල්ලා කිලිමත් විය යුතුමයි. අපේ හාමුදුරනේ අවිද්‍යාව නිසා තණ්හාව ඇති වෙනවා කියන කාරණේ අපි දැන් මෙතෙක් කතා කළානේ. තණ්හාව නිසා මෝහය අවිද්‍යාව ඇති වෙන ඉඩ කඩක් තිබෙනවා. දැන් තණ්හාවකදී අකුසලයකදී අපිට බයක් ලැජ්ජාවක් එහෙම දැනෙන්නේ නැහැනේ අපේ හැමදෙරේ බොහෝ වෙලාවට. ඒ ඒ කියන්නේ අපේ අවිද්‍යාවෙන් හිත වැහිලා තියෙන නිසාද නැත්නම් තණ්හාව මොකක්ද ඒකට හේතුව ස්වාමීන් වහන්සේ? වරුණ සාමාන්‍යයෙන් මේ දැන් සින්දුවලත් ඇහෙනනේ තණ්හාව ඇයි ඇයි මෙච්චර තණ්හාව වගේ එක එක තණ්හාව ගැන කතා කරනවා. තණ්හාව කියන වචනේ නිකන් අර පෙරේත කියන වචනේ අද වෙනකොට මිනිස්සුන්ගේ නිකන් ඔළුවට ගිහින් දෙන වැඩියෙන් කන මිනිසයා පෙරේත පෙරේතයා තණ්හාව නිසා කන්නේ ඔව් ඒ කියන්නේ කාගෙන කාගෙන යනවා නම් පෙරේතෙක් නේද පෙරේත කියන්නේ වෙනම සත්ව කොටසයක් නමුත් අර මිනිස්සුන්ට ඇදගෙන තියෙනවා නිකන් ඒක සරල ව්‍යවහාරයකට තණ්හාවත් ඒ වගේ මට්ටමක නිකන් තණ්හාව මේ මේ බලන්න ගොඩ ගහගෙන තණ්හාව කියනවා තණ්හාව කියන එක හැබැයි ඊට වඩා කොච්චර සියුම් දෙයක්ද කියන එක ගැන තේරුමක් නැහැ. දැන් ඇත්තටම කතාව කියනවරුන අපි මේ ගස් කොළන් කපන එක ගැන අපිට වේදනාවක් හිතනවනේ එතන තණ්හාව තියෙනවා. රහතන් වහන්සේට ගස් වැව්වත් ගස් කැපුවත් රහතන් වහන්සේට කිසිම වැව්වා කියලා සතුටකුත් කැපුවා කියලා දුකකුත් රහතන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ හිත මෙදහත් රහතන් වහන්සේ තණ්හාව දුරු කළ නිසා. හැබැයි රහතන් වහන්සේලා මේ මේ විදිහට මහා මේ වටින වනේ කපාගෙන යන එක දැක්කොත් එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. තණ්හාව නැති නිසා සංවේග වෙනවා. අනිවාර්යෙන් සංවේග වෙනවා රහතන් වහන්සේලාට මේ විදිහේ ස්වභාවය දකිනකොට. ඉතින් අපි මේ අපේ රටේ බොහෝ දෙනාගේ මේ බොහෝ දෙනාගේ දකින වරුණ තණ්හාවට සමහර වෙලාවට තව කෙනෙකුට උපදෙස් දෙන්න දකින්න තරම් තණ්හාව පේන්න තරම් සිහිය තියෙනවා. තව කෙනෙක්ගේ ඇති වෙන තණ්හාව. තමන් තමන්ගේ තියෙන තණ්හාව දකින්න එහෙම සිහිය නෑ. එහෙමයි සර්. හරිද? එතකොට බහුල වශයෙන්ම පේනවා. ඔව් එතන තමයි මේ අවිද්‍යාවෙන් හිර වෙච්ච තැන මේක කඩා ගන්න තේරෙන්නේ. ඒ කියන්නේ තමන් තමන්ගේ තණ්හාව දකින්නේ. එහෙමයි. ඉතින් අපි කවුරුත් තණ්හාව කියන එක හරවන්න නැති කරන්න හරවන්න පුළුවන්. අර රහත් රහත් වෙච්ච නැති බික්කුණියක් මාර්ගඵලයක් ලබලවත් නැති භික්ඛුණියක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන ලොකු ප්‍රේමසිතක් ඇති කරගත් තරුණ එහෙමයි ආනන්ද හාමුදුරුවන්ව පේන්න බෑ මේ භික්ෂුනේ බලාගෙන ඉන්නෝනේ කණ්ඩා වගේ. හරිද? දවසක් මෙයාට දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන තියෙන පෙම්සිත උඩු දුවනවා හිතේ. උඩු දුවලා ආනන්ද සන්නසේ කොහොම හරි අදනම් කුටියට ගෙන්න ගන්නවමයි කියලා හිතාගත්තා. එහෙමයි. මේ බික්කුණියක් අතේ කේන්දරි ගගා පණිවිඩයක් ඇහුවා අනේ මම හොඳටම ළඩ වෙලා ඉන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මම ප්‍රිය කරනම ස්වාමීන් වහන්සේ ඒ කාලේ වරුණ මේ ළඩ වෙච්ච කෙනෙක් පණිවිඩය වනවා බලන්න එන්න කියලා දැන් අදටත් ඔය අසනීප වෙච්ච කෙනෙක් ගැන අපිටත් එහෙම පණිවිඩ ඉන්න අවස්ථා තියෙනවා රෝහලේ ඉන්නේ සයන්ස පුළුවන් නම් තාත්තට පොඩ්ඩක් ගිහලා ආශිර්වාද කරන්න ඔහොම කියනවා. ඒ කාලෙත් ඒක වෙලා තියෙන බුදුරජාණන්සට පව සමහරු ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසවල් කෙනා මේ ළඩ වෙලා ළඩ ඇඳේ ඔබ වහන්සේ වඩිනවා බලාපොරොත්තු ඉන්නවා කියලා කියන. ඒතර බුදුරජාණන්සට වඩිනවා. ඒ කියන්නේ බාහිර කෙනා පමණක් නෙවෙයි ළඩ වුණ කෙනා තියෙනවා කියන්නේ. කියනවා කියනවා. ළඩ වෙච්ච කෙනා ගොඩක් වෙලාට පණිවිඩය වුණා දැන්. අනාථපිණ්ඩික සිටුතුමා එකපාරක් ආනන්ද සන්නසිටයි සරියුත් මහරහතන් වහන්සේටයි පණිවිඩයක් කිව්ව ලෙඩ ඇඳේ. වගේ බුදුරජාණන් වහන්සේත් එහෙම වැඩි අවස්ථා තියෙනවා. ඒ වැඩි අවස්ථාවල වරන ඔය සමහර වෙලාවට මේ මේ මේ බොජ්ජංග පිරිත් පවා එහෙම සිහිපත් කරේ. එහෙනම් මෙතනදී මේ බික්කුණිය දැන් පණිවිඩය එව්ව ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේත් ආයිතින් මේ එහෙම මොකොත් සැකයක් ගත්තේ නෑ මේ ලෙඩ වෙලාලුනේ. ඉතින් එහෙම ආරාධනා කරාම වඩින්න ඕන උන්වහන්සේ වැඩියා. ආනන්ද සනස වඩිනකොට මේ බික්කුණිය කුටි එළියේ වැඩක් කර කර හිටිය වරුණ. එතකොට ආනන්ද සනස ඈත එනවා දකින්නකොටම ටක් ගාලා මේ බික්කුණිය කොහරි දැක්ක ගමන් ඉක්මනට මේ අතේ අතේ තිබිච්ච පස් මොන හරි ගසව දාලා ඉක්මනට ටක් ගාලා කුටි ඇතුළට දිව්වා. මේ දැන් ආනන්ද හඳුරේනකොට එළිය ඉන්න බෑනේ. ලෙඩ ලෙඩ ඇඳට වෙලා ඉන්න බෑ ලෙඩ විදියට ආනන්ද හඳුර මේක දැක්කා. දැක්කට පස්සේ ආනන්ද සමට තේරුණා මෙතන මොකක් හරි වෙන මේ උපක්‍රමයක් තියෙන්නේ ආනන්ද සන්නසේ ඇවිල්ලා අර බික්කුණියට ඈත තියා අස්සන අවවාදයක් කරනවරන ආනන්ද සන්නසේ කියනවා මෙයාට දැන් මෙයා පොරෝගෙන ඉන්නවා ඉඳුරි ගගා ලෙඩ ඇඳේ මේ හරි ලෙඩා වගේ <laughs> කිව්වා නැගණිය ඔය තණ්හාවක් තියෙනවද ඔය හිතේ? ඔය තණ්හාව පාවිච්චි කරන්න නැගණිය ඔය තණ්හාවම නැති කරන්න කියලා. තණ්හාවෙන් තණ්හාවම නැති කරන්න. ඔය තණ්හාවෙන් තණ්හාව නැති කරන්න කිව්වා. එහෙමයි. හරිද? ඒ කියන්නේ ආසාව කියමුකෝ. ඔය ආසාව පාවිච්චි කරන්න ඔය තියෙන ආසාව නැති කරන්න. එහෙමයි. ඔය තියෙන ඇලීම පාවිච්චි කරන්න ඔය තියෙන ඇලීම නැති කරන්න කිව්වා. ලස්සන කතාවක්. එහෙමයි. එතකොට මේ තණ්හාව එහෙනම් මෙතනත් යම්කිසි දැන් රතිය කියන ඇලීමට හරිද කාම රතිය කියනවා කාමයට ඇලීමට ඒ වගේ භාවනාවට ඇලෙන එකටත් කියනවා භාවනා රති කියලා ධම්ම රති කියලා කියනවා ධර්මයට ඇලෙන එකට එහෙමයි එතකොට මේ ඇලීම එහෙම තමයි තණ්හාව තණ්හාව නැති කරන්න පාවිච්චි කරන්නයි මිනිස්සු දැන් කටයුතු කරන්න ඕනේ. ඉතින් එතකොට අද අපි තණ්හාව දුරු කරන්න කියලා නෙමෙයි කියන්නේ. තණ්හාව හසුරව ගන්න තමන් එයම කර නිවැරදි දහවන පතේ තෝරගන්න ඕනේ. හැමතිස්සෙම හිතේ තණ්හාව ඇති වෙච්ච සිතුවිල්ලක් හැමතිස්සෙම තමන්ට පීඩාකාරී වෙනවා තමන්ට දාහයක් ඇති වෙනවා තමන්ව දවනවා පුච්චනවා මේකෙන් මහා පීඩනයක් කියලා ආදීනව හිතතේගෙන හැම වෙලාවෙම ඒ ආදීනෝ මං කියන්නේ තමන්ගේ අත්දැකීම් මැසුරෙම නෙමෙයි වරණ. දැන් ඔය උළු කැටේ සිද්ධිය හිච්ච ගමන් ටක් ගාලා කල්පනා කරේ ඒගොල්ලන්ගේ මේ තණ්හාවේ ඇතිවෙච්ච දැවිලි තැවිලි ටික. ඒතර අපි අනුන්ගේ අත්දැකීමක් ඇහුණත් ටක් ගාලා මේ තණ්හාවේ ආදීනෝ සිහි කරතැකි නම් තමන් තුළ හටගන්න එකත් ඒ වගේ දකින්න පුළුවන් නම් ඕන්න එතකොට තමන්ට ඩග්ගාලා මේකෙන් නිදහස් වෙන්න එහෙම නැත්නම් ධර්ම රතියට ධම්ම ඇලීමට ධර්මයේ කෙරේ තියෙන තණ්හාව වෙතට හරව ගන්න පුළුවන් වරන. ධම්ම රතිය හොඳයි. ධම්ම රතිය ඕනේ. මේක හරියට අර අපි කියන්නේ මේ විස කට්ටක් ඇනිච්ච ගලවන්න හොඳ කට්ටක් අයිනහොගේ වැඩක් මේකත් කටුවක් තමයි. ඒකත් ගලවලා දානවා කොයිලේ හැරි. නමුත් මේ කට්ට නනලා තමයි අර කට්ට ගලවන්න ඕනේ වරන. එහෙමයි සනස. ඉතින් ඇත්තටම ඒ හැඟීම ඔබේ හිතේ තිබෙනවද කියලා බහලා බලන්න අර ප්‍රේමය ගැන කියපු නිසා එතනට මට හිතෙනවා આવොත් හොඳයි කියලා. අර අපි ගීතවලත් අහලා තියෙනවනේ වහන්සේතර අපි මේ පටිගත කිරීම සිදු කරන්න ටික වේලාවකට කලින් ඇහුණු ගීතයත් එක්ක දේශනාව කළපා කිව්වා. ඒ වගේම දැන් අපිට නිතර ඇහුණු ගීතයක් තමයි ඉස්සර ප්‍රේමයයි වෛරය අතරේ වෙනස කෙස් ගහකට සමයි. ඔහොම කියනවනේ ප්‍රයාමතරනේ. ඉතින් මට හිතෙනවා මේ මේවේ ආර්ථය පිළිබඳ මේ ඇලීම ගැටීම පිළිබඳවද මේ කියන්නේ. එතකොට දැන් ආදරය ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්තයයි සින්දුවල එහෙම තියෙනවනේ. ඉතින් එතකොට මේ ආදරය, කාමය, රාගය මේවා ඒ කියන්නේ ඒකට බැඳිලාද තිබෙන්නේ? මේවයින් තොරව එහෙම ඇති වෙන්නට ඉඩ කඩක් නැද්ද? ඒ කියන්නේ මේ තණ්හාවත් එක්කද මේ සියලු දේවල් මිනිස්සු හැඟීම් රැඳිලා තිබෙන්නේ කියන කාරණේ පිළිබඳ සංවේදී හිතක් තියෙන කෙනෙකුට ඒ තණ්හාව නිසාද එහෙම වෙලා තිබෙන්නේ කියලා හිතනොත් මේක වැරදිද? වරුණ දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ගේ සුන්දර ජීවිතයකට ආදරය කියන එක යම්කිසි රැකවරණයක් හදන තැනකුත් තියෙනවා. එහෙමයි. මම මේක කියන්නේ දැන් ඔබ හිතන්න යම් සෙනෙහසක් ආදරයක් කියන එක අග්‍රෝපස්ථායක ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙනවා තථාගත තමන්ගේ සාසුරුන් වහන්සේ කෙරෙහි. එහෙමයි. අග්‍රෝපස්ථායකයන් වහන්සේගේ තියෙන සෙනෙහස. ඒ කියන්නේ තමන්ගේ සාසුරුන් වහන්සේ ගැන තියෙන සෙනෙහස ඒ අග්‍රෝ ඒ උපස්ථානය ඊටාම සෙනෙහසින් සාර්ථකව කරන එකට බලපාලා තියෙනවා. එහෙමයි සර්. බලන්නකො ආනන්ද සන්නස බුදුරජාණන්සට උපස්ථාන කරනකොට ආනන්ද සන්නසට බුදුරජාණන්ස කියන තිබ්බ සෙනෙහස කොච්චරද කියනවනම් ඒ ඒ ඒ ඇතිවෙච්ච තණ්හාවේ මෙලොව යම්කිසි උන්වහන්සේට ඇතිවෙච්ච 10ක් තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පානකොට අච්චර අඬන්නේ. වැළපුණේ. වරුණ රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයිනේ උපස් අග්‍රෝපස්ථානෙටපත් වෙන්නේ. එහෙමයි. ඒ රහතන් වහන්සේලා ඉද්දී. එහෙමයි. හැබැයි දැන් සංගායනාවක් කරනකොට රහතන් වහන්සේලා විතරයි. හැබැයි අග්‍රෝපස්ථායක අනිවාර්යෙන් සෝතාපන්න. ධර්මතාවය. ඇයි? ඒක සෝතාපන්න මට්ටම තුලට යන්නේ. සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්නේ හේතුව මොකද? සෝවාන් වෙච්ච කෙනා කාමරාග තියෙනවා. එහෙමයි. කාමරාග තියෙනකොට ඒ කෙනාගේ හිතේ අර ලිංගතු භාවය ලිංගතු සෙනෙහසක් තියෙනවා. එහෙමයි. ඒ ලිංගත සෙනෙහස හැබැයි තියෙන්නේ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති හිතක. එනිසා ඒ ඒ සෙනෙහස කොතන හරි අහිමි වෙනවා නම් ඒක මේ පටිගෙ තිබ්බට තරහට හැරෙන්නේ. ඒ සෙනෙහස. ඉතින් එතකොට සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ආදරය කරන කෙරුවාව ගැන ආයතින් දැනගන්න ඕන නම් හොඳම සිද්ධිය තමයි අර මේ සිටුදුව මේ තමන්ගේ සංසාරේ පුරුදු ප්‍රේමවන්තයා වැඩි තරුණයෙක්ව දකිනකොට සඳලුතලේ ඉන්නකොට සිටුමාලිගාවේ වැඩි තරුණයාගේ මේ මේ මී විකුණන්න නගරෙට එහෙමයි. නමුත් මෙයා යනවා දැක්කට පස්සේ මේ සඳලුතල හිටපු සිටුදුවට වාව ගන්න බැරුණා සෙනෙහස. එහෙමයි. ආ පුදුම ආදරයක් ඇති වුණේ. මේක පාට අද දැක්කේ. වැද්දෙක්. ඒතර මේ Taman සිටුදුවක් විතර නෙමෙයි Taman සෝවාන් වෙච්ච තරුණියක්. එහෙමයි. මේ සෝතාපන්න වෙච්ච මේ තරුණිය සේවිකාවකගේ ඇඳුම් ඉල්ලගෙන ඒ ක්ෂණිකව අරයා අර බඩු ටික විකුණලා මේ පාරෙන් එනකොට එයාට පාරේ හම්බෙන තැනකට මෙයා ගෙදරිනුත් අම්මා තාත්තට පොළොහොරෙන් පැනලා මේ තරුණිය ඉතින් අර වැඩි තරුණිය අන්තිමට මෙයා මේ සිටුදුවක් කියලා දැනගත්තට පස්සේ මහමගදීම එලවනවා හැබැයි කොච්චර එලෙවත් පස්සෙන්ම ගියා සෝවන් වෙච්ච කෙනා පස්සෙන් යනවා වැද්දා එලවනවා හරිද එතකොට මම හිතන්නකෝ සිටුදුවක් සෝවානුත් වෙච්ච සිටුදුවක් අනේ මට ඔයා ඕනේ කියලා පස්සෙන් යද්දී <laughs> කිසිම මාර්ගඵලයක් නැති වැද්දෙක් මට එපා මේ මේ මට නැති ප්‍රශ්න ඇති වෙනවා කියලා එළවනවා කියන්නේ. ඒක වැද්දන් එතකොට දියුණු. සෝවාන් වෙලත් නෑ. අනිත් පැත්තෙන් ආර්ථික පසුබිම ඇතුළේ මේ මේ කිසිම දෙයක් නෙති වැද්දේ. මේ දැන් හිතන්නකෝ අද කාලේ සෝවාන් ඕන්නේ මේ හොඳ පෝසත් ගෙදරක තරුණියක් දුප්පත් ළමයෙක්ගේ පස්සෙන් ආව. ඒ දුප්පත් ළමයා වැද්දෙක් වෙන්න ඕනේ මේ සාමාන්‍ය නිකන් දෙයක් තියෙන දුප්පත් ගෙදරක ළමයෙක්ගේ පස්සෙන් ගියොත් එහෙම පෝසත් තරුණියක් අර තරුණයා එලවනවා කියන්නේ මේ මට බෑ ප්‍රශ්න ඇති කරන්න ඔයා යන්න හිටපු ගෙදරටම කියනවා නම් එකාතකට හරි දියුණුවා කියන්නේ. ඉතින් දැන් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ පෝසත් තරුණිය නිකන් නෙමෙයි සිටුදුවා ඒ ඇසේ සෝතාපන්නත් වෙලා. එහෙමයි. දාලා ගියම නැහැනේ ළමයි 14ක් දුකේදත් හදනවා. එහෙමයි. කියලා. හරිද? එතකොට මේ දැන් ওই සිදුවීම මේ ධම්මපදේ පවා කියන සූත්‍ර පිටකේ ප්‍රධාන තැන් කීපයකටම බලපෑමක් කරපු විශේෂ සිද්ධියක් මේක. මේක මේ මේ තරුණිය ආත්මගත, ඒ කියන්නේ සංසාරගතව ආපු ආදරයක් මේක. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ ආදරය සෙනෙහස කියන එක ওই විදිහට මතුවලා එනවරුනේ. ඉතින් කාමරාග තියෙන නිසා. එතකොට එවැනි රා කාමරාගේ තියෙන කෙනෙක් අග්‍රෝපස්ථානෙටපත් වෙන්නේ ඒ උපස්ථානෙටත් යම්කිසි තණ්හාවක් එතෙන්දී බුද්ධෝපස්ථානෙදී තමන්ගේ හිත තුළ ඇතිවෙන තණ්හාව යහපත් පැත්තට පින කුසල වැඩෙන පැත්තට ඇති වෙනවා එහෙමයි බුදුරජාණන්සට උපස්ථාන කිරීමට ඒ ඇති වෙනවා මහා සෙනෙහසකින් ලෙන්ගතු හිතකින් එහෙමයි ඉතින් ඕක මේ රහතන් වහන්සේ නමක් වුණා නම් උන්වහන්සේ බොහෝ තැන්වල උපේක්ෂා සහගතවයි දකින්නේ. දැන් ඕක රහතන් වහන්සේ නමකුත් නොවි සෝවාන් ඵලයටපත් වූ පුද්ගලයෙකුත් නොවි සාමාන්‍ය කෙනෙකුට වුණාමද වෛරයක් බවට ද්වේෂයක් බවට පත් වෙන්නේ. ඔව් ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ නේ. සක්කාය දිට්ඨියනේ. මෙයා සහ සක්කාය දිට්ඨිය බිඳලා තියෙන්නේ. අර හින්දිනේද කියන්නේ ප්‍රේමයයි වෛරය අතර කෙස් ගහකට සමාන සත්‍යනවා කියන්නේ. මෙතන සක්කාය දිට්ඨිය බිඳලා තියෙන්නේ හැබැයි රාගය තියෙනවා ඉතින්. එහෙමයි. සක්කාය දිට්ඨිය තියෙන පුද්ගලයාට තමයි ආත්ම දෘෂ්ටියෙන් ඊට පස්සේ රාගෙත් බොහොම ඊශනිකව द्वේෂයට හරෝගෙන පීඩා විඳින වරණ. එහෙමයි අපේ හඳුරන්නේ. අපි අතීතයේ අනාගතයේ දේවල් සමගද වර්තමානයේ මේ මොහොතේ ඉන්න ඕන අපේ හැමදෙණ. ඒ කියන්නේ අපි අතීතයටත් ලොබ බඳිනවනේ. ඊපස්සේ අනාගතය ගැන බලාපොරොත්තු තබාගෙනත් තිබෙනවා. මේ දෙපැත්තෙම එතකොට තණ්හාවද තිබෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙන්න ඕන අපි කොහොමද? දැන් ධර්මයේ යම් ආකාරයකට සඳහන් වෙන අවස්ථාවන් පිළිබඳව අපි දේශනාවලදීත් අහලා තියෙනවා මේ මොහොතේ ජීවත් වෙන්න කියලා. ඒ මොකක්ද අපේ හැමදෙණ? දැන් එළඹි සිතකට අතීතය සිහි කරන්න පුළුවන් වරුණ. එහෙමයි. අතීතය සිහි කරන එක අනිවාර්යෙන් තණ්හාව වෙන්නේ නැහැ. අතීතය ගැන සිහිකරන එක තණ්හාව නම් පුබ්බේ නිවාසානුසති ඥානෙ උපද්දගෙන අතීතය සිහිකරන උත්තමීක් තණ්හාවෙන් ඇලිලා ගැලිච්ච අවස්ථාවක් වෙන්න ඕනේ ඒක. එහෙමයි සරණ. බුදුරජාණන් වහන්සේ බොහෝ විට වර්ණ මේ උන්වහන්සේගේ අතීත ජීවිත ගැන නොඑක් වාරවල සංඝයාට කියනෝ ජාතක කතා අතීතයේ සිදුවේ ඒ කාලේ මහණෙනි මේක නා වෙලා ඉපදුනේ මම යසෝදරා තමයි මෙන්න මෙයා වෙලා හිටියේ කියනවා උන්වහන්සේ සසර භවයන් පිළිබඳ සිහිපත් කරනවා. යසෝදරා සමග පෙමින් වෙලිච්ච යම් සිදුවීමක් වුණත් උන්වහන්සේ කිව් ඒ දේශනා කරනකොට අතීතය ආවර්ජනය කරලා උන්වහන්සේ එතනදී ආයේ අතීතයට හිත යමුනේ තණ්හාව නිසා කියලා එතකොට කෙනෙකුට කියන්න සිද්ධ වෙනවා අතීතයට යන හිත හැම හිතක්ම තණ්හාව කියලා කවුරු හරි අර්ථඝතන කළොත්. එතකොට හිත නිවිච්ච උත්මෙක් වුණත් වර්තමානය තුළ එළඹී සිහිය කියන එක. ඒ කියන්නේ මේ මොහොතේ සිහිය තුළ ඉඳලා උන්වහන්සේලාට සිහිය ආය අමුතෙන් උපද්ද ගන්න දෙයක් නැහැ. සිහිය කියන එක මොකද? සිහිය උපද්ද ගන්න දෙයක් නැහැ කියන උන්වහන්සේලා ඉන්නේ අසිහිය තුළ නෙමෙයි. සිහියම තමයි. ඒ කියන්නේ සිහිය කියන එක අසේකයි. එහෙමයි. අසේක සති කියන්නේ සති සම්මා සතිය අසේක වෙලා තියෙන්නේ. සම්මා සතිය අසේක උනාට පස්සේ ආය අමුතුවෙන් ඇති කරගන්න ඕනේ. අසහියක් ඇති වෙන්නේ නැත්නම් එතන මොකටද ඇති වෙන්නේ? දැන් වරුණ මේ මුළු පොළොවේම තියෙන මැණික් නම් ආයි මැණික් ගරන්න කියලා දෙයක් කොහෙද? නෑනේ. මේ හැමතැනම මේ කකුලට පෑගි පෑගි තියෙන මැණික්. ඉතින් ගරන්න කියලා හාරගෙන ගිහිල්ලා හොද හොද දගලන්න දෙයක් නෑනේ. ඕන තැනකින් මේ උදැල්ලක් සවලක් ගෙවුවත් තියෙන මැණික් නම් ඒ වගේ රහතන් වහන්සේලාට අසහියක් ඇති වෙන්නේ නැත්නම් වරුණ උන්වහන්සේලා මොන අතීතයේ දේ සිහි කරත් එතන කවදාකවත් තණ්හාවක් ඇසුරු වෙන්නේ නැහැ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා පින්ඩපාත ගිහිල්ලා ඇවිල්ලා කියන සිදුවීම් තියෙන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් සමග්ගදීන් එහෙම දෙයක් දැක්. අර ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ උදේට පින්ඩපාතේ වඩිද්දී අර ආකාශයට පෙරේත ආත්ම දැකපුවා හවස සංඝයා එකතු වෙච්ච තැන්වල කියනවනේ. එහෙමයි සර්. ඒ වගේ උන්වහන්සේලා ඕනතරම් දැකපුවා හිච්ච අතීත සිදුවීම් ආවර්ජනය කරලා කියනවා. නැතුව මේ මේ වර්තමාන දෙයක් විතරයි කතා කරන්නේ අතීතයේ ඒවා ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා නිකන් කිසිම මතකයක් නැති චරිත වගේ එහෙම නිකන් ආබාධයක් නෑ වරුණ රහතන් වහන්සේලාට <laughs> අතීතයේ ඔක්කොම අමතක වෙලා ගිය අය ඉන්නේ නිකන් එහෙමයි සනා මේ ලෝකෙ දෙයක් මතක නෑ ඉස්සර වෙච්ච දේවල් කියලා එහෙම එකක් නෑ උන්වහන්සේලාට හොඳට මතකයි හැම දෙයක් ඒ වගේම අනාගතේ වෙන දේත් අපිට වැඩිය හොඳට දකිනවා එහෙමයි උන්වහන්සේලා එනම් බුදුරජාණන්සේ ඔය චක්‍රවර්ති සීනාද සූත්‍ර වගේ වේ කසාද බඳින හැටි ගැන පොවා කියනවනේ අනාගතේ. අවුරුදු පහේදී තමයි කසාද බඳින්නේ අම්මා අම්මා පුතා කසාද බඳිනවා තාත්තා දුවත් එක්ක කසාද බඳිනවා කියලා ඒවා කියනවනේ. එහෙමයි. ඒතර අනාගතයේ විවාහ වෙන හැටි පවා කියනවනම් බුදුරජාණන් වහන්සේලා එතකොට ඒ අනාගතය ගැන කිව්වේ තණ්හාවෙන් කියලා කෙනෙකුට කියනවා අනාගතය ගැන කතා කරන හැම වචනයක්ම තණ්හාවත් එක්ක කියන්න කිව්වොත්. එහෙමයි. හැබැයි අපිට මෙහෙම කියන්න වෙනවා. ඔය තණ්හාව ප්‍රහාණය කරපු නැති අය ඉන්නවනේ. මේ අය ගොඩක් කලාවට වරන අතීතේ අනාගතේ ජීවත් වෙන්නේ තණ්හාව තුලම තමයි. ප්‍රහාණය නොකරපු අය. ප්‍රහාණය නොකරපු අය අතීතයට හිත යන්නේ අනාගතයේ හිත හිත යන්නේ ගොඩක් කලාවට තණ්හාව තුළම හිත දෝලණය වෙවි. එහෙමයි. ඉතින් අතීතේ සමහරලාට එක්ක ඇලි ඇලි ගැටි ගැටි මොන හරි දෙයක් මතක් වෙවි දුක් විඳිනවා. එහෙම නැත්නම් අනාගතේ මොන හරි ඇලෙන ගැටෙන පතන දෙයක් ගැන හිත හිත දුක් විඳිනවා. ඒ වර්තමානයේ අපි දකින බොහෝ දෙනාගේ හිතවල මේ අතීතේට අනාගතේට දුවන එක අපිට තණ්හාවෙන් නිදහස් කරන්න බැරි වෙනවා. න්‍යාය තණ්හාවත් එක්ක තමයි ඒ දුවන්නේ. ඉතින් ඒක නිසා තමයි තණ්හාව පාලනය කරන්න, තණ්හාව සංවර කරන්න ඉලවි මොහොතේ සිහිය උපද්ද ගන්න කියන්නේ. එහෙමයි. නැත්තම් එයා මේ මොහොත තුලයි අතීත ගැන හිත හිතින්නේ. එහෙමයි. හොඳට හිතන්නකෝ අතීත කියන එක හිතන්නේ මේ මොහොතේනේ. එහෙමයි. එළඹි මොහොතේ මේ මොහොතේනේ. ඒතර මේ මොහොතේ ඊයේ වෙච්ච දේක් කල්පනා කර කර ඉන්නවා. එතකොට එයා මේ මොහොතේ ඉන්නේ සිහියෙන් දසියෙන්. ඊයේ වෙච්ච මොන හරි ඇලිච්ච දෙයක් හරි ගැටිච්ච දෙයක් හරි කල්පනා කර කර ඉන්නවා මේ මොහොතේ. එයා මේ මොහොතේ ඉන්නේ 80න්. එහෙමයි. සතියක් නැහැ. ඉතින් මේ මොහොතේ සතිය උපද්ද ගත්තොත් එහෙම එතකොට මොකද කරන්නේ? එයා 100න් දකිනවා මම මෙයා ඊයේ ගැටිච්ච එකක් ගැන හිතන්නේ. එතකොට ඊයේ ගැටිච්ච එකක් කියලා දකිනවා මේ මොහොතේ සිහිය උපද්ද ගත්ත ගම. එහෙමයි. එතරම් දුරු කරගන්න. ඉතින් මේ එළවි මොහොතට සිහිය උපද්ද ගත්තා වරුණ අතීතයට හිත දුවපුවා අනාගතයට හිත දුවන ඔක්කොම ඇලෙන ගැටෙනියොත් ඉවර නැතේ. හොඳයි අපිට සමුගන්න කාල වේලාවත් ලඟ වෙමින් තිබෙන්නේ අපේ ආමතුරනේ තව අපිට තිබෙන කාලයත් එක්ක ඉදිරියේදී ඔක්තෝබර් 10 වෙනිදා පින්කමක් පැවැත්වෙනවා අපේ net රේඩියෝවත් මේ මහා පින්කම වෙනුවෙන් ජනතාව පෙළගස්වමින් ඒ සඳහා යොමු කරන්නට දැන් කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ ඒ තමයි දඹාන ගුරු කුඹුර ආදිවාසී ජනෝරුම විහාරය කේන්ද්‍ර කරගෙන ඉදි කරන්නට යෙදුණු ශාක්‍ය පුත්‍ර සීවලී මහා සෑය ශාසනයට පූජා කිරීමේ පින්කම. මේ පින්කමට සමගාමීව 10 වෙනිදා ඔක්තෝබර් 10 වෙනිදා උදෑසන උපෝසත සීලේ සමාදන් වෙන්නට කියලා අපි අපේ ශ්‍රාවකයන්ට ආරාධනා කළා. එෙහිදී අපි ශාක්‍යාවලෝකනයේදී සිහිපත් කළා පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන තුලදී ඔබේ හිතට තවත් ධර්මී ලං කරනවායි කියන කාරණේ. අපි හැමදෙන්නේ මේ පින්කම පිළිබඳවත් එහි වැඩපිළිවෙල පිළිබඳවත් එහි පින්කමේ අන්තර්ගත කාරණා පිළිබඳවත් ඔබ වහන්සේ යමක් අපේ ශ්‍රාවකයන් දැනුවත් කළොත් එහෙම මේ සාර්ථක පින්කමක් කොරෝනා නිසා පින්කම් කරන්නට තිබුණු අවකාශය නැති වෙලා තිබුණු යුගයක දැන් ආයේ අපේ හිත තුළට ධර්මයත් එක්ක යොමු වෙනට ඉඩක් කඩක් වෙන් වෙලා තිබෙනවා සහ ආදිවාසී ජනතාව කියන්නේ අපේ බෞද්ධ උරුමය ඒ කාලයේම ලබාගත්තු අපේ මුතුන් මිත්තෝ. ඉතින් මේ අයට තමන්ගේ ජීවිතේ බොහොම සතුටු වෙන්නට පුළුවන් අවස්ථාවක් තමයි ශාක්‍ය පුත්‍ර සීවලි මහසෑය දිකීමත් සමග ලැබෙන්නේ. ඔබ වහන්සේට මේ පින්කම සංවිධානය කරන භික්ෂුන් වහන්සේ නමක්. ඔබ වහන්සේකින් මේ පිළිබඳ දැනගන්න කැමතියි. ඔව් අරුණ දැන් අපි මේ ආදිවාසීන්ව එක පැත්තකින් දකිනවා මේ අපේ රටේ පාරම්පරිකව ඕනම රටක ඉන්න වර්ණ මේ ආදිවාසීන් ගොඩක් රටවල ඒ අතරින් අපේ රටේ තමයි මේ ධර්මයට සමීප ධර්මයට ලැබි හරිම පුණ්‍යවන්ත ආදිවාසී විරිසක් එහෙමයි වනගත ග්‍රාමවාසීව ඉන්න පෞරාණික පාරම්පරික අයට වගේ නෙමෙයි වනවාසීව ඉන්න හරියට අකුසලයක් එක්ක ජීවත් වෙන්නේ සත්තු අල්ලගෙන කාලා මරාගෙන කාලා විදලා එහෙම ඔහොමනේ ඉතින් නිර්මාංශ වෙච්ච ආදිවාසී නායකයෙකුගේ ඉල්ලීමක් තමයි අපේ වනිලැත්තන්ගේ ඉල්ලීමක් මේ සෑරදුන් වහන්සේ ඒ සෑරදුන් වහන්සේ ඉතාම කෙටි කාලෙකින් වැඩ කටයුතු අවසන් කරලා විචිත්‍රවත් මනරම් මහා සෑයක් මේ ශාසනයට පූජා කරන ඉතින් නෙත්‍රිසම් නාලිකාව හැමදාම ඒකත් එක්ක හයියට හිටියා. අපි ඔබ මම වරුණ අපි මුල්ගල් තියෙන තැන ඉඳලා පින්කමේ ඉදා පින්කමේදී බොහොම ගෞරවයෙන් අපි සහභාගී වුණා. ඉතින් නෙල්ලිගල අපේ නායක හම්දුරෝ නිසා, ඒ වගේම මාස්ටර් ගයිඩ් ආයතනයේ පින්වතුන් නිසා අපිට මේ පින්කම ඊටාම සාර්ථකව වැඩ නිම කරලා මේ අවස්ථාවේ ශාසනයට පූජා කරන්න ලැබෙන මොහොතේ අපි ලෝකයාට කියන්න උන දැන් විජේ රජතුමා මේ රටේ පළවෙනිම කියන්නේ මේ ශාක්‍ය වංශික උරුමය අපිට දායාද කරන්නට මුල් තැන ගත්ත කෙනෙක් කියලා කතා කරනවානේ. එතරම් විජේ ශාක්‍ය වංශිකයි. එහෙමයි. හරි. එතකොට විජේගේ දරුවෝ ඇත්තනම් විජය ගෝයනීගේ දරුවෝ අතහැරලා දැම්මනේ වරුණ. ඊට පස්සේ විවාහයෙන් එයාට දරුවෝ නැහැනේ. එහෙමයි. දර ගෝයනීගේ දරුවෝ ටික හදාගත්තේ ඔය ආදිවාසීන්ගේ කල හිටපු පරම්පරාව. යක්ක ගෝත්‍රිකයන් කියලා හඳුන්වනවා. ඒතර අපිට තේරෙනවා ශාක්‍ය වංශිකලේ මේ රටට උරුම දායාදයක් වුණා නම් ඒ ඒ ලේ දායාදේ තියෙන දරුවෝ ටික ඔය ආදිවාසී පරම්පරාව හරහා තමයි ආවේ. එහෙමයි. දැන් සමහරව හරි උජාරුවට කියනවා අපි සිංහලයෝ මේ ශාක්‍ය වංශික ලේ උරුමෙත් එක්ක ඉන්නවා කියලා. අපිට වඩා උරුමේ තියෙනවා ආදිවාසීන්ට. එහෙමයි. එහෙම බැලුවට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ වංශයේ ආපු ශාක්‍ය වංශිකලේ. ඉතින් ඔවුන් අද බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් වන්දනා කරන්න භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලාවලත් හිමිකරුවෙක් වෙන්නට යන්නේ. එහෙමයි. මේක හරි ඓතිහාසික සිදුවීමක්. මං හිතන්නේ ඉතිහාසෙ කවදාකවත් ආදිවාසීන්ට ලැබිච්ච නැති දායාද. කවදා කවදාකවත් ඔවුන්ට චෛත්‍යයක් ලැබිලා නැතුව ඇති මෙහෙන් තිබෙන නටබුන් හරි තියෙනවනේ වරුණ. මොකද ඕනම චෛත්‍යයක නටබුන් තියෙනවනේ. එහෙමයි. දැන් මේ වනයේම ඉන්න මිනිස්සු Tamanට වනයේ හැදෙනවා නම් චෛත්‍යයක් නටබුන් ටික හරි රැක ගන්නවා. එහෙමයි. ඒකෙන් හින්දා අපිට තේරෙනවා මේක ලෝකෙම පළවෙනි වතාවට වෙන්නට ඇති ආදිවාසීන් උදෙසා මේ විදිහට සෑරදුන් හසනමක් ඉදෙන්නේ. ඔබ පින්වන්තයි දකින්න පුළුවන් නම් මේ පින්කම පස්සේ කාලෙක ඇවිල්ලා සෑය වන්දිනවට වැඩිය පින්කම මොකද අපිට මතකයි මුල්ගල් තියෙන දාත් ආදිවාසී නායකතුමන්ගේ ඇස්වලින් කඳුළුවක් කරුණා. හරිම සංවේදී අවස්ථාවක ඒක දකිනකොට ඉතින් වරුණ සහායතුමන් ඔබ වහන්සේ එහිදී අනුශාසනාවක් කළා කෙටි අනුශාසනාවක්. ඒ අනුශාසනාව අහගෙන ඉඳලා පුදුම සතුටටපත් වෙලා අපත් සමගත් ඒ පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කළා. ඉතින් මේ හැඟීම තියෙනවා කියන්නේ හොඳ බෞද්ධයෝ. ආරාධනා කරනවා මමත් එදාට 10 වෙනිදා උදෑසන 6 ඉඳලා සවස් වෙනකම්ම දවස පුරා සීල භාවනා වැඩසටහන මෙහෙවන්නේ මා විසින්මයි. එහෙමයි අපි හම්තුනේ. ඉතින් සමහරලාට අපි දේශනයක් කරලා ගියාට පොයි දවසක මේක එහෙම නැහැ. මේක මුළු දවසම සිල් දෙන තැන ඉඳලා දවසම මම සීල භාවනා වැඩසටහන මගේ බාරේ මෙහෙවෙනවා. ඉතින් ශ්‍රද්ධාවෙන් ඔබට ජීවිතය වෙනස්ම අත්දැකීමක් ලැබේවි බුදුරජාණන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සෑවන්දනා සෑය නිකන් නෙමෙයි සෑය පූජා කරමින් වන්දනාවක් කරන දවසක්. එහෙමයි. රාත්‍රියේ සෑයට මංගල වන්දනාව සිද්ධ වෙනවා පළවෙනි වන්දනාව ගුවනින් මල්ලිහල ඒ කෙරෙන පළවෙනි ඔබ චෛත්‍ය රාජානන් වහන්සේ නමකගේ මංගල වන්දනාවක් සෑයකට කරන පළවෙනිම පූජාවකට වන්දනාවකට සහභාගී ලැබෙනවා කියන අත්දැකීම ආයේ එකපාරනේ වරුණ. එහෙමයි අපේ. ඒක ආයි ලැබෙන්නේ. ඔය ඔය සෑය මුල් කරලා අපි කවදා හරි පින්කමක් කළාත් ආයේ මේ අවස්ථාව ලැබෙන්නේ. ඒක නිසා ඒක නිකන් නෙමෙයි දවස පුරාම අෂ්ටාංග උපෝසත සීලේ හිත් පිහිටලා මුළු දවස පුරාම ධර්මයේ කෙරෙහි අවබෝධයක් ඇති කරගෙන ධර්මයේ විමසමින් මේ අවස්ථාවට ඔබට සහභාගී වෙන්න තියෙනවා. ඉතින් ඒකින්ද ඒක තාම දුර්ලභ පුණ්‍යවන්ත අවස්ථාවක්. ආරාධනා කරනවා 10 වෙනිදා හිමිදිරි පාන්දර වෙනකොට ඔබට ඒ 9 වෙනිදා වොත් පහසුයි. ඒත් ඔබ මං හිතන්නේ නවාතෙන් පහසුකම් අවශ්‍ය විදිහට මහියංගනේට ආසන්න දුරකට ආවහම කොහේ හරි නවාතෙන් පහසුකම් අරගෙන පහවදා උදේම උපෝසත සීල සමාදන් වෙන්න ඉන්න පුළුවන්. මහියංගන කිව්වට පස්සේ නවාතෙන් පහසුකම් නැති තැන නෙමෙයි. මහා සෑවන්දනාවලදී ලක්ෂ සංඛ්‍යාත පිරිස එකතු වෙනවා. සාවහන්ස හරි ප්‍රිය පැත්තක්. ඒකට බොහෝ හේතුවනේ. ඉතින් අපි සහභාගී වෙන්න කියමු එදාට මම හිතන්නේ හිතට බොහොම සෙනෙහසක් ගෞරවයක් ඇති වෙනවා වරුණ ඒ ප්‍රදේශයට ගියාට පස්සෙත් අපි හැමදාමත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම උනේ මේ රටට මහියංගනේ ධර්මරත්න ඉස්සෙල්ලා මේ රටට පහළ වුණේ මහියංගනේ මාර්ගඵලලාභී සංඝයා ඉස්සෙල්ලාම පහළ වුණේ මහියංගනේ ඒ නිසා මහියංගනේ කියන්නේ තෙරුවම්ම පහළ වෙච්ච දිහාව ප්‍රදේශය ඔබට ඒ ප්‍රදේශයේ ඉඳලා ඔබේ සීලෙහි පිහිටලා ධර්මය අහන්න භාවනා කරන්න ලැබෙන පුණ්‍යවන්ත දවසක් එළඹෙන 10 වෙනිදා ඒ කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදා 9 වෙනිදා ඇවිල්ලා කොහොම හරි මම හිතන්නේ ඒ ආදිවාසී ගම්මානට ආවත් මොනවා හරි පහසුකමක් කොතනක හරි ඉන්න ලැබෙයි. දුෂ්කර එක අත්දැකීමක් කරගන්න. ජීවිත අත්දැකීමක් කරන. හොඳයි අපිට සමුගන්න කාල වේලාව තුල අපි මේ අවසාන තප්පර කීපය හරි වෙන් කරන්න ඕන බවුන් පෙරස පිළිබඳව දැනගන්නට අපි ආරාධනා කළා. පිරිමි පාර්ශවයට ඉන්පසු කාන්තා පාර්ශවයටත් බවුන් පෙරස තුල හිත වඩනට අවකාශය තිබෙනවායි කියන පුහුණු වැඩමුළුවට සහභාගී වෙන අවකාශය තියෙනවායි කියන වග අපි සිහිපත් කරන්න තියෙන අපේ හැමදෙරෝනේ වත්මන් තතු කෙසේද මේ බවුන් පෙරස දැන් බවුන් පෙරසේ පළවෙනි වැඩසටහන අවසන් වෙන දවසේ තමයි වරුණ මම ඔය අවසන් වුණාද රෑ ඒ අවසන් වෙලා තමයි මම ඔය මේ ඉන්කමට සහභාගී වෙන්න ඉන්නේ එහෙමයි සර් අපි මේ පළවෙනි වැඩසටහන ආරම්භ වෙනවා හිතන්නේ දෙවැනි දසවස් වෙනකොට එන්න කියලා දැනුවත් කරලා තියෙනවා කාර්යාලයෙන් ඒ ඒ සහභාගී වෙන්න නම් දුන්න අයට ඉතින් නම් දුන්න අයගේ විශාල පිරිසක් ඉන්නේ වරුණ කාන්තා පිරිස. එහෙමයි. පිරිමි ඇත්තන්ට තමයි පළවෙනි වැඩසටහන අපි වෙන් කරේ. මං හිතන්නේ දෙවනිදා නේවාසික පුහුණුව පටන් ගන්න මේ මේ පළවෙනිම වැඩසටහනට මේ පිරිමි අය තව තුන් දිනෙකටද කොහෙද අවස්ථාව තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපිව ශ්‍රවණය කරන කවුරු හරි කෙනෙක් නේවාසික භාවනා පුහුණුවට කැමති නම් පිරිමි කෙනෙක් පුළුවනි ඒ අවස්ථාව ලබා ගන්න නොමිලේ ඔක්කොම පහසුකම් සියල්ලත් ලැබෙනවා. ඔබට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමන්ගේ හිත වඩන්න මේ තණ්හා ජාලෙන් හිත මුදව ගන්න මේ හිත එක සතියකට නිවාසිකව නැවතිලා වඩන්න බාහිර ලෝකෙන් ඈත් වෙලා සතිය සතියෙන් ඉන්න සතියක් සතියෙන් ඉන්න පහසුකම් සියල්ල ලැබෙනවා. අපි ඔබට දුරකථන අංකය සිහිපත් කරන්නම් 0.7 1.7 365 345 0.77යි 365යි 345 ඉදිරියකටන අංකය. අපි ඔබට ආරාධනා කරනවා තව කීප දිනකට අවස්ථාව තියෙනයි කියලා අපි හැමදෙරෝ සිහිපත් කළා පිරිමියයිට. ඉතින් ඊට සම්බන්ධ වෙන්නට පුළුවන් අනාගතයේදී තව බොහෝ දිනෙකට මේ අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ඔබත් බවුන් පැලැස්සට යොමු වෙලා හිත හදන වැඩ පිටිවෙල සාර්ථකව සිදු කරගන්නා මාර්ගය හඳුනා ගන්නට අවස්ථාව උදා කරගන්න කියලා ආරාධනා කරමින් අද වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම අවදාළ උඩුගම්පල හෙන්දිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට අපි නැවත නැවත පුණ්‍ය අනුමෝදනා කරනවා මේ කරන්නා වූ ධර්මය ප්‍රචාරණය කරමින් ධර්මය සමාජයට කියා දෙමින් අපේ හිත් සුවපත් කරන්නට ගන්නා වූ වෑයම තවත් සාර්ථකව කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී ගුණය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඒ සියලු කුසල් පාරමී ධර්මයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් ධර්ම අවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නවා හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා